ගාමීය ස්වාමීන් වහන්සේ බෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ පැත්තෙන් බලනකොට දවසේ මේ වෙලාව යොදාගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි. ඉතින් ඒකෙදී මේ පෙර සූදානම් වේ වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තිනවා. ඉතින් මම පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න ටික ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන වැඩසටහනේ. ඒ අතරමැද කාට හරි වෙන නැගිය යුතු ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ තියෙනවා නම් කරුණාකරලා ඒකට ඉදිරිපත් කරන්නයි කියලා සාතර ඉල්ලා සිටිනවා. ඒක මේ වාර්තාගත වීමේ පහසුව සඳහා මේ සපේන මයික් එක පාවිච්චි කරන්නයි කියලා ඒ වාර්තාගත කරන දෙපාර්තමේන්තුවෙන් අන්සේ නිතරම ඉල්ලීමක් තියෙනවා. ඒ තා කාට හරි තියෙනවා නම් ඒක වාර්තාගත වීම පහසු මිස මයික් එක පාවිච්චි කරන්න කියලා කටුමයි මතක් කරනවා. ලිඛිත ප්‍රශ්න ගරු ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්ද විඥානය හා පංච උපාදානස්කන්ධ විඥානය අතර වෙනස පැහැදිලි කළ මැනවි. ඉතින් මේක ඇත්තටම විඥාන කියන පදේටම එකතු වෙච්ච විශේෂණ පද දෙක විතරයි මේකේ ප්‍රතිසන්දි කියන විශේෂණ පදයට උපාදානස්කන්ධ කියන පදයට නැත්තම් දෙකම විඥානයමයි විඥානයේ කෘත්‍ය දෙකක් ගැන මේ කතා කරන්නේ ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ විඥානික සිට විචිත්තක්ෂණයක් වශයෙන් ඕ නැත්නම් මේ විඥානයේ තියෙන කාලමානී දේශමානී කියන දෙකෙන් මේ තන තිබුණු දෙක තව තැනකට සම්බන්ධ කරන හෝ මේ චිත්තක්ෂණ තිබුණක ඊගාව චිත්තක්ෂණයට කාලය වශයෙන් සම්බන්ධ කරන වෙලාවේදී පංච උපාදානස්කන්ධයේදී ඒ උපාදානස්කන්ධෙම සම්බන්ධ වෙලා ඒ තැනම කාලමානයේ දිගේ විඥාණය ගමන් කරනවා ප්‍රතිසන්දි විඥානය කියනක ගොඩාක් ඔය විශේෂණ වෙලා තියෙන්නේ මෙතන තිබුණු විඥානය තව තැනකට යනවා කියන එකයි. දේශමානයේ දිගේ දේශයේ කියන මානෙ දිගේ අනේකයි. නමුත් ਸਰවඥාන්සික පැත්තෙන් බලනකොට විඥාණයට කාලයක් හෝ දේශයක් නැහැ. විඥාණය කෙලසුණාට පස්සේ තමයි විඥාණයට කාලයක් සහ දේශයක් වළංගු වෙන්නේ. හරියට විඥාණය කියන්නේ නිකන් හරියට ගුරුත්වාකර්ෂණය මිදිච්ච අවකාශයේ තියෙන එකක් වගේ. ඒක පොළොවට ඇවිල්ලා නැත්නම් සම්මත ලෝකෙට එනකොට තමයි විඥාණයට මේ තැනක් සහ කාලයක් එන්නේ. එතනilla විඥාණය අවුල් වෙනවා. එතනilla විඥාණය ප්‍රශ්න කරගන්නවා. නමුත් විඥානයේ වශයෙන් ගන්නකොට ඒක අපතිත්‍ිත විඥානයක් නැත්නම් අනිදසන විඥානයක් කියනට එයාට කාලයක් දේශයක් පිළිබඳ හැඟීමක් නැහැ. ඒ නිසා විඥානයේ මේ පිටට එනකොට සම්මුති පැත්තට එනකොට මේක ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ බොහෝ විට අදහස් කරන්නේ මෙතන මැරිච්ච මිනිහා එතන උපදිනවයි කියන එකයි. පංච උපාදානස්කන්ධ විඥානය කියන්නේ මේ පංච උපාදානස්ක ඇතුළතම කාලයේ දිගේ යනවයි කියන එකයි මෙව ඇතින් අර බබාලාගේ භාෂාව වාගේ සම්මත ලෝකයේ සංනිවේදනය සඳහා පාවිච්චි කරාට එහෙම මේ පරමාර්ථ පැත්තෙන් ගන්නකොට නම් මේ කියන මම කරන ප්‍රකාශෙත් භාෂාත්මක වැරදි තියෙනවා. නමුත් මේ වෙලාව හැටියට විශ්ල කරන්න වෙන්නේ ওইනෝ තමයි. ඕපාතික ජීවත් නොවන සියල්ලම ගන්ධබ්බ අවස්ථාවේ පසුවේ ගන්ධබ්බ අවස්ථාව පිළිබඳ පැහැදිලිමක් කරවන්නේ. එහෙම මේ ඕපපාතික ජීවත් නොවන සියල්ලම ගන්ධබ්බ අවස්ථාවේ පසුවේ කියන එක ප්‍රකාශයක්ද සත්‍යයක්ද කොහෙන් ගත් එකක්ද කියලා දන්නේ නැතුව ඒක සාතික් කිරීම හෝ ඒක ප්‍රතික්ෂේප කිරීම පස්සේ අහන ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. ඕපපාතික ජීවත් වන සියල්ලම ගන්ධබ්බ අවස්ථාවේ පසු වේද පසු වේද මේව අපිට අදාළ නැති ප්‍රශ්න කියලා මං කියන්නේ. ඒක විසඳා ගත්තත් මේකට ඔව් කිව්වත් නැහැ කිව්වත් මේ ලස්සන දෙන්න තියෙන්නේ ඔව් කිව්වත් නැහැ කිව්වත් පරීක්ෂා කරලා බලන්න ක්‍රමයක් තියෙනවා කියලා. පරීක්ෂා කරන්න බැරි නම් මොකක් කිව්වම ඇති වැඩේ මොකක්ද? අනිත් එක අපිට ඇති අදාළතාවය මොකක්ද? අපි මේ ඉන්න දුකට ඔය දුක තේරුම් ගන්නකොට මොකද්ද මේකෙන් තියෙන ප්‍රායෝගික වටිනාකම? එහෙම නැත්නම් අදාළතාවය මොකක්ද? මේ අහුවෙච්ච වචන පළවෙනි එකත් එහෙම. පරිසන්දි විඥාන පංච උපාදානස්කන්ධ විඥාන කියන එක තන්නේ කරන මේ මූලධර්ම ප්‍රශ්න. ඒ කියන්නේ මේ වචනයක් හම්බෙච්චාම මේ වචනේ දිගේ ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව වචනාර්ථයෙන් යන්න ගියාම ඕපපාතික ජීවත් නොවන සියල්ලම ගන්ධබ්බ අවස්ථාවේ පසුවේද ගන්ධබ්බ අවස්ථාව පිළිබඳ පැහැදිලි කිරීමක් කරමැනෙන්නේ. ගන්ධපූපදානයි කියලා පොතක් ලියතුන මට මතකයි ගුණදාස සමරසිරි. හේතු ගන්ධප්ප කියලින් පටන් අරගෙන ඒ කියන්නේ මේ ගන්ධප්ප කියන එක කවුද බලංගුණ ආනන්ද මෛත්‍රී හඳුර එහෙම නැත්නම් හේම්පිටික ඥානසීය ස්වාමීන් වහන්සේ මේ සුවඳ දුම් මත ගන්ධ මත ජීවත් වෙන සතෙක් කියන නමක් දීලා තිබුණා. තව කෙනෙක් කියලා තිබුණා මේ ආත්මේ ඉඳලා ඊග ආත්මේ දක්වා අතරමැද ඉන්න අතරමැදි අවස්ථාවක් එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ මේ අන්තරාභවයේ ඉතින් මෙච්චර මේ ලස්සන gediye පිටින් තියෙන භවයේ වැත්තක දාලා අල්ලන්න බැරි අන්තරාභවයක් අල්ලගෙන නටන නිසා මේවා මතක තියාගන්න මේවා බුද්ධ විෂය අපි වගේ නිකන් අරපණුවන්ට මේවා සාකච්ඡා කරලා ඉවරයක් කරන්න බෑ. හැබැයි මේ වගේ ප්‍රශ්න සාකච්ඡාට ඇහුවේ නැත්නම් මොකද්ද අඩුපාඩුව? මේ වගේ සාකච්ඡාට හැමදාම අන්තරාභවයේ ප්‍රශ්නයක් ඉන්න ඕනේ. පින් කරපුවාම ඥාතිට ලැබෙනවද කියලා එකක් එනවා. ඔයගේ ප්‍රශ්න හතරක් තියෙනවා චතුරාර්ය සත්‍ය වගේ. හැම ධර්ම සාකච්ඡාවකටම ඉන්නේ හැමදම උත්තරයක් දෙන හැබැයි ඊගාව දාසේ ආයෙත් අහන. ඒක තමයි අද ගුවන් විදුලියේ ගොඩක් වෙලාව නාස්ති වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට අපි එච්චර වෙලා ගත යුතුද කියන ප්‍රශ්නයක් තියෙනවා. කොටිම කියන්නේ අපිට අදාළ නැහැ. අපිට විශේෂ ශේෂ්ඨ නැහැ අපිට විශේෂ ගෝචර නැහැ. ඒ නිසා අපි මේවා සාකච්ඡා කරලා කාලේ නාට්‍යන ඊට වඩා අපිට දැවෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. අපිට විසඳාගත යුතු දුක්ඛ සත්‍යයක් තියෙනවා. ඒකටයි අපි වග වෙන්න ඕනේ. මේක ਸਰවඥ විශේෂිත තියන්නයි තියෙන්නේ. අන්තරාභාවය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්. ඊගාව චතුරාර්ය සත්‍ය ඊගාව එක ශූන්‍යතාව නිවන පිළිබඳව පැහැදිලි කිරීමක්. මේ මනසයා මේ මත ඊට මනසයාට සතිය පිළිබඳව මතකවත් නැහැ. අපි ඉන්නේ සතිපට්ඨාන වැඩ පිළිවෙල කියන එක මතක නැති වෙලා මේ ප්‍රශ්න හතරම ලියලා තියෙනවා. ඈ අපි ගලන්නේ පුළුවන් තරම් මේ ජීවිතේ මේ භාවනාව කියන එක ජීවිතයට අදාළ කරගෙන අපිට විසඳාගත හැකි අපිට කළ හැකි තැනක යන්න පටන් මේක පුළුවන් තරම් පුළුල් කරගෙන පුළුවන් තරම් විශේෂ මේ මේ මේ විශේෂමූල කරගෙන බරපතල ප්‍රශ්න ටිකක් අරගෙන කවදාකවත් ඉවර කරන්න බැරි තැනකට ගෙන යනවා. නිසා මේකට ප්‍රපංචකරණය කියලා කියනවා. මේ ප්‍රපංචකරණයෙන් ගෙන්න තියෙන්නේ ප්‍රපංච ප්‍රපංච සංඥා සංකාර සමුදාචරන්ති තතෝ නිදානම් පුරිසං ඒ ප්‍රපංච වලම තමයි යට වෙලා තමන් හදාගත්ත මහස්මාලිගාට යට වෙලා කවදාකවත් ගොඩ එන්න බැරි වෙනවා. අපිට ඒක නිසා තියෙන්නේ අල්ලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ කළ හැකි දන්න තැනකින් පටන් අරගෙන යන්න. නොදන්න තැනකින් පටන් ගන්න නොදන්න තැනට යනවා කියලා කියන්නේ අනාතයි අසරණයි. ඒ නිසා අද පවතින ධර්ම සාකච්ඡා ගොඩක මේ වගේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කීම වැඩිවල යන්නේ මම් මුලා වූ එක කුසේ කියලා අපිට විශේෂ ගෝචර වෙන්නේ නැති ප්‍රශ්න වගේ සාකච්ඡා කරනවා. ඒක ලියලා කියනවා මේ කවුරක්වත් කතා කරන මේ වැදගත් ප්‍රශ්න. ඒ නිසා අපිවත් කතා කරනවා කියලා ගන්න. සරුවචනසි කියනවා කතා කරපුවාම පිස්සු වැදෙනවා. මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ගියාම සිද්ධ වෙන්නේ උම්මත්තක වෙනවා කියලා. සරුවචනසි කියනවා කෙලවරක් කරන්න බැරි ප්‍රශ්න. ඒ නිසා කෙලවරක් කර හැකි දේ පෙන්ලා දීලා තිනවා දුක පිළිබඳව පරිඤ්ඤය ඥානෙ දුක් හේතුව පිළිබඳව ප්‍රහාණ ඥානෙ. ඉතින් මේවා ඒක නිසා ශාසනික වශයෙන් සංග්‍රහ වෙලා තියෙන බව ඇත්ත. නමුත් මේ අපේ විශේෂෝචිත නෙවෙයි. ඊගාට දෙන අස්මිමානය යන්න පැහැදිලි කර දෙන්න ඊයේ මම හිතන්නේ අපි පහංකනුවේ ගියාට පස්සේ ඒ ඥානানন্দ ස්වාමීන් වහන්සේ නැවත නැවතත් සීසෝ එකේ උපමාව පෙන්නලා අන්ත දෙක තමයි පෘථග්ජනය ඇසුරු කරන්නේ තල තුනා වෙනකොට තල තුනා වෙනකොට ඒ පුද්ගලයා පුළුවන් තරම් අන්ත දෙක අතහැරලා මැදට එන්න පටන් ගන්නවා මැදට එන්න එන්න උපේක්ෂා වෙනවා නමුත් උපේක්ෂාව පිහිටලා තියෙන මැද තියෙන පිවට් එකේ මොකද මේක හිටලා තියෙන්නේ මැද තියෙන කුඤ්ඤේ කුඤ්ඤ උඩ තමයි මේ සීසෝ පදින්නේ කුඤ්ඤ තමයි අසුවිමාන මේ මෙතෙන් නිකන් උපේක්ෂාව වැඩි මමයි මේ උපේක්ෂාව මගේ අන්ත දෙක අතරේ මමයි අන්ත දෙක හොඳ නැහැ කියලා විනිශ්චය කරුවේ මමයි කියන එක උඩ තමයි උපේක්ෂාව පිහිටලා තියෙන්නේ නමුත් ඒ අස්මිමානේ තාමත් අවිද්‍යාව විශේෂයෙන්ම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන කාරණා මතයි හිටලා තියෙන නිසා හිතෙන්ද යන්නේක උඟාක් ලොකු මේ දානයක් ලොකු අතහැර දැමීමක් නමුත් තවමත් තියෙන්නේ මේ අවිද්‍යාව මතයි අස්මිමානේ මතයි ඒ නිසා උපමාවක් විදිහට කියනවා නම් අනාගාමී වුණත් තාම මම වෙමි කියන එක ඒ කියන්නේ මම මේ හැමදේම ගන්න මෙතන මේ කියන කුඤ්ඤේ ඉඳලා මේ කුඤ්ඤේ ඉඳලා තමයි අපි මේ ටෙම්පරරි බෙන්ච්මාර්ක් එකකින් ඉඳලා බෙයාරින් ගන්නවා වගේ මේ සර්වේ එකක් කරන වෙලාවේදී එහෙම නැත්නම් මේ මැනිලක් කරන වෙලාවේදී ඒ තියෝටලයිට් එක තියෙන කුඤ්ඤේ හෙල්ලෙන්නේ නැත්තනක ඉඳලා තමයි අපි හැමතැනටම ගන්නේ ඒ කුඤ්ඤේ ස්ථිර කරගන්න. ඒ වගේ මේ දකින අහන කරන මධ්‍යස්ථානයේ තාමත් දිය වෙලා නැහැ. මේ මධ්‍යස්ථානයේ ඉතුරු වෙච්ච කොටසට සක්කාය දිට්ඨිය කියන බයකට අස්මිමාන කියන නම සඳහන් කරනවා. ඒක ඊයේදී ඊයේදී ඊයේ අපි මීට පැය 24කට විතර ඉස්සෙල්ලා ඒ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ නිදර්ශනානුකූල නිදර්ශනකින් පෙන්වනවා. භාවනාන යෝගී ස්වාමීන් වහන්සේ නමක් කිසියම් මාර්ගඵලයකට පැමිණ ඇද්දයි. ගිහියන් වන අප දැන ගැනීමට ක්‍රමයක් තිබේ. ඒක තියා මට කීත හැකි ගීයන් වෙන අපේ මාර්ගපාණයක් ලැබුවම ඔබ වහන්සේලාට දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කිව්වත් ඒත් නැහැ. මෙච්චරයි මේකේ තියෙන වටිනාකම මෙච්චරයි. බුදුරජාණන්සේ කියලා තියෙන්නේ මේ මනින්න පුළුවන් නම් ඒක නිවන නෙවෙයි. කිරන්න පුළුවන් නම් ඒක නිවන නෙවෙයි. අර්ථකථනයක් දෙන්න පුළුවන් නම් ඒක නෙවෙයි. ඒක නිසා කියලා තියෙනවා whatever may be expressible is never the eternal Tao. සනාතනික සදාතනික තාවෝයිසම් කියලා කියන්නේ කවදාකවත් වර්ණ ගන්න බැරි එකක්. ඒ නිසා නිවන කියන එක අපි බලනවා අනිත්‍යවට වගේ සංඥාවක් දෙන්න, පාටක් දෙන්න, හැඩයක් දෙන්න, ගන්ධයක් දෙන්න වෙනසක් ඇති කරන්නේ. නමුත් නිවන විතරයි එහෙම අනාලම්බිත වස්තුවකට ලෝකේ තියෙන මොනම දෙයකවත් එල්ලලා නැහැ. මොනම දෙයකටවත් වග වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ මොනම විදිහකින්වත් කාටවත් මේ ලකුණ ස්ථිරව මේකේ තියෙනවා කියලා අල්ලන්න බැරි කමක් තියෙනවා. ඒක නිසා අර එක හාමුදුරු කෙනෙක් නෑ පන්සලකට ගිහිල්ලා ගියෙක් මේ ප්‍රාර්ථනා කරනවා අනේ මගේ දානෙට රහතන් වහන්සේ නමක් ලැබේවයි කියලා. රහතන් වහන්සේ නමක් ලැබේවා කියලා ගිහිල්ලා බලාපොරොත්තු වෙන්නේ බොහොම ශාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හාමුදුරු කෙනෙක්. නමුත් ඒ පන්සලෙන් දෙන්නේ ලාපත ගන්නිච්ච හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ ඉස්සලා යනකොට මේ ඒ හඳුරෝ වක්කඩෙන් වක්කඩේට පැන පැන යනවා. ඒ පිටිපස්සෙන් අරගෙන යනවා මේ පාත්‍රය අරගෙන උපාසක මහත්තයා ප්‍රධාන දායකයා. යනකොට උපාසක මහත්තයා අහනවා මේ හාමුදුරනේ මේ භාවනා නියෝගී ස්වාමීන් වහන්සේ නමක් මාර්ගඵලයට ඇවිල්ලා තියෙනවා නම් ඊ වෙන අපිට දැනගන්න බැරිද කියලා. එතකොට මේ හාමුදුරෝ කියනවා උපාසක මහත්තයෝ ඒ රහතන් වහන්සේ නමක් පිටිවස පාත්‍රය අරගෙන කොච්චර දුර යන කෙනෙකුටවත් මේ ඉස්සරහ යන්නේ හාමුදුරු රහතන් වහන්සේ නමක් කියලා අඳුරන්න බෑ කි. කෙලමෝලෙන් දමලා යනවා වගේ කිව්වට මේ උපාසක මහත්තයා තේරෙන්නේ නැහැ. එච්චරයි කියන්නේ. ඊට ඒ කතා දෙකක් හැබැයි උතන තියෙන එකක් තමයි මේ පැන පැන හාමුදුරු පිටිපස්සෙන් දැනගන්නවා මේ මිනිස්යාද දාන දෙන්නේ Taman ගැන අකමැත්තෙන් කියලා. රහතන් වහන්සේ කියනවා බලාපොරොත්තු වෙන දැන් මේ යන හමුදුව පැන පැන යන්නේ. ඒක නිසා ඊට පස්සේ කල්පනා කරලි වෙලා හමුදුව ඊට පස්සේ වක්කඩේ එන එන වක්කඩෙන් බහලා යන්න පටන්. ඊට පස්සේ මම හිතට තේරෙනවා මේ හමුදුවගේ හැසිරීම වෙනස් ඊට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ ඉස්සල්ලා ඔබ වහන්සේ වක්කඩෙන් පැන පැන ගියා. මොකද දැන් මේ වක්කඩෙන් බහලා යන්නේ ඊට පස්සේ කියන වක්කඩෙන් බහගෙන යනකොට ඇතිවෙච්ච හිතවිල්ල පැන පැන යනකොට හිතවිල්ල තවදුරටත් දිගට ගියා නම් මට දානේ වරදී කියලා මට ඒසන උපාසක මාත්තු ඒකයි මම මේ බහලා යන්නේ කියලා. එතකොට පාසකට තේරෙනවා Tamanට පහළ වෙන හිතවිලි ආහඳුරන්න කියවන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ මේක බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ කොසල් රජුට ඇවිල්ලා <coughs> ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේම සාකච්ඡා කරගෙන ඉන්නකොට අන්‍ය තීර්ථක පස් දෙනෙක් මේ ආජීවික පස් දෙනෙක් යනවා බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳදී කොසල් රජුට නැගිටලා වඳිනවා. අර මොනසෙට නතර කියන සමා වෙන්න ස්වාමීන් වහන්සේ වහන්සේට ගෞරවයක් කිරුවා නෙමෙයි පස් දිනාම රහතන් වහන්සේලා කියලා. ඒ කියන්නේ අන්‍ය තීර්ථකයි. ඒතර බුදුරජාණන් කියනවා මේ මහරජා එහෙම මොනම විදියකින්වත් මේ රහතන් වහන්සේලා මෙහෙම අඳුරන්න බෑ. ඒක තමයි බොහෝ කල් ඇසුරින් විතරයි අඳුරන්න පුළුවන් ඉන්නේ. ඒක නිසා එහෙම හදිසි තීන්දුවට එළඹෙන්න එපා. ඊට පස්සේ කොසල් රජුරෝ දිගින් දිගටම බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා කියනවා සංස ඇත්ත වශයෙන් කියනනම් ওই පස් දෙනා මගේ ඔත්තුකාරයෝ ওই පස් දිනාටම සිවුරු අඳලා තියෙන්නේ වෙන රාජ්‍යයකට ගිහිල්ලා ඒ රාජ්‍යයට ගහන්න පුළුවන් ද බැරිද කියලා ඔත්තු බලාගෙන ඉඳයි. ඒ නිසා මම හොඳටම දන්නවා කෝ කට්ටිය රහත් නෙවෙයි කියලා. ඉතින් මම පත් කරපු එක්කනාට රහත් බව දෙන්න නම් මමවත් වඳින්න එපා. ඒකයි වැන්දේ නිසා ඔබ වහන්සේ කියන කතාව ඇත්ත. ඕනෙම හැසිරීමක් ඕනම කෙනෙකුට කරලා පෙන්වන්න පුළුවන්. නමුත් ඒක මේ අහවල් ගුණේ ප්‍රසිද්ධ කරනවා කියලා ඒ සම්බන්ධතාවය බුදුජානක කිසිසැනක තියලා නැහැ. මොන විදිහකට ඒක මන කියා ගන්න බැරිකම නිසා ඊට පස්සේ පසු කාලීන ආචාර්යන් වහන්සේලා අපිට මම හිතන්නේ ඒක සාධාරණ වෙන්න ඇති උපමාවක් කියනවා මිනිස්සයෝ අපි එකිනෙකා දකිනවා. එකිනෙකා දැක්කහට අපිට ගස්වල ඉන්න බූමාටු දෙවිවරු පේන්නේ. මොකද බූමාටු දෙයියන්ගේ ශරීරය සූක්ෂම නිසා. නමුත් බූමාටු දෙයියන්ට බූමාටු දෙයියොත් පේනවා මිනිස්සුත් පේනවා. හැබැයි බූමාටු දෙයියන්ට චාතුම් මහරජික දෙයියෝ පේන්නේ. මොකද චාතුම් මහරජික දෙයියෝ බොමාට දෙයියන් වෙදී සූක්ෂම ශරීරයයි. චාතුම් මහරජික දෙයියන් චාතුම් මහරජික දෙයියොත් පේනවා බොමාට දෙයියොත් පේනවා මනුෂ්‍යයත් පේනවා. හැබැයි තාවතින්ස දෙයියෝ පේන්නේ. තාවතින්ස දෙයියට වැඩිය සූක්ෂමයි. තාවතින්සින් දෙයියන් තාවතින්සින් දෙයියෝ පේනවා. චාතුම් මහරජිකත් පේනවා බොමාට දෙයියොත් පේනවා මනුෂ්‍යයත් පේනවා. හැබැයි යාමේ ඉන්න කට්ටිය පේන්නේ. යාම දෙයියෝ ඊට වැඩිය තුසියුන් නිසා. යාම දෙයියන්ට යාම දෙයියොත් පේනවා, තාතු මහරජිකත් පේනවා, තාවචින්ජත් පේනවා, ඔක්කොම පේනවාම උඩට උඩට යන්නේක යනකොට ඒ වස පර වස පරනිමිත වසවති දෙයියන්ට හැයම පේනවා. එයාට සැකයක් නැහැ මේ මනුස්ස ලෝකෙට උඩින් ඉහළ මට්ටමක භූමාට දෙයියන භූමාට දෙයියන්ට වැඩිය මෙහෙම ඉන්නවා කියන සැකයක් නැහැ. නමුත් අපි භෞතිකවාදී වුණොත් අපිට කියන්න පුළුවන් භූමාට දෙයියන් ඉන්නවා නම් පේන්නේ බෑ. ඔප්පු කරලා පෙන්වන්නේ කියලා. ඇයි ඒක කියන්නේ නෑ නැත්තම් පිළිගන්න එපා කමක් නෑ කියලා. නමුත් උඩට ගියොත් තමයි පේනවා. ඒ නිසා යම් කෙනෙක් මේ ප්‍රශ්නේ පටන් කළා තිබුණේ මාර්ගඵලයකට කියන නමේ. නිසා ලේසිම ක්‍රමේ තමයි පෘ탁ඥයාගේ தત્ත්වය පෘ탁ඥයට පේනවා. සෝවාන් කෙනා අල්ලන්න බෑ. සෝවාන් කෙනාට සෝවාන් කෙනා අල්ලන්න බෑ. පෘ탁ඥයා අල්ලතයි. අනාග සකදාගාමී වෙච්ච එකනට සකදාගාමී කෙනා අල්ලන්න බෑ. සෝවන් වෙච්ච එකනයි පෘථජ්ජනය අල්ලතයි. අනාගාමී වෙච්ච කෙනා තව අනාගාමී කෙනෙක් අල්ලන්න බෑ. හැබැයි සකදාගාමී මේ පෘථජ්ජනය සෝවන් අල්ලන්න පුළුවන්. ඒක නිසා තමයි දැනගන්න ඕන නම් කවුද කොයි තත්ත්වෙන් කියලා Taman ඊට වැඩි උස තත්ත්වයකට ගියාට පස්සේ හරියටම දැනගන්න. ඒ නිසා mind your own business කියන එක තමයි කෙලින් කියන්නේ. තම තමන්ගේ භාවනා කරන උඩට යන්න ගියාට පස්සේ පෙනෙයි ඔය ලියන්න තියෙන මල්ල ඔබ බබල්ලා හිතලා වැඩන්නේ. ඒකට බුදුරජාණන්සේ ඇණේ ගහලා තියෙන්නේ මොනම හේතුවකින්වත් මාර්ගඵලය ලබ්ව කෙනෙක් හෙලි කරන්න එපා. මොකද එතකොට ලාභ සත්කාර පැත්තකට ඇදලා යන හින්දා. ඔක්කොටම සමසේ ලාභ සත්කාර බෙදී යාම නිසා මාර්ගඵල ලාභී යත්තන කියලා තියෙනවා. කවදාකවත් ಗುಣ ප්‍රකාශ කරන්න යන්න එපා කියලා. ඔක්කොටම සමසේ. එතකොට කම්පැනිටනේ හම්බෙන්නේ. කම්පැනි කොම්පැනි කට්ටිය ෂෙයා කරගන්න එකයි තියෙන්නේ. ප්‍රයිවට් account එකට නෙවෙයි වැටෙන්නේ. ලාභ සත්කාර. ඒක බුදුසසුනේ මේ මේ මොකක්ද කියන්නේ ප්‍රයෝගයෙන්ම ඇති කරපු දෙයක්. ඒක නිසා මේක බැරි දෙයක් නෙවෙයි. නමුත් Taman කරන්නේ තේ Taman ඉහිට වැඩි ඉහළ තැනකට ගියාම යටින් ඉගෙනින් දැක් ගන්න එක තමයි කරන්න තියෙන්නේ. කරු ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී ආනාපාන සති භාවනාවක් වශයෙන් යොදා ගමන යොදාගත හැකිදයි පහදා දෙන්නේ. මේක ගොඩක් වෙලාට නැගෙන ප්‍රශ්නයක්. ඇත්තටම අපි සක්මන් කිරීමේදී පය යොදන්නේ සමාවෙන්ද හිත යොදන්නේ ඒ පය තැබීමේදී අඩු ගානේ පතුල පොළවේ වදින එකේ ඇති වෙන ඒ ස්පර්ශයට ඒ ගැටුමට ඒ කෙටෙන ගතියට ඒකම නෙවෙයි මූලධර්ම වශයෙන් වෙන තියෙන අපි අඩු ගානේ පය තියෙනකොට හැපෙන ගතිය තමයි තියෙන්නේ. ඉතින් එහෙම කරගෙන කරගෙන ගිහිල්ලත් අපිට තමයි පියවරක් පාසා මේ වම් පාදයේ දකුණු පාදයේ අවබෝධ කරගෙන යනකොට හිත කීකරු වෙනවනේ. ඊට gedර එනවනේ. නන්නත්තර වෙන්නේ නැතුව. gedර වුණාට පස්සේ ශරීරයේ තියෙන අනෙකුත් වේදනා පතුලේ තිබුණාට පතුලේ බර ගන්නට වලලු කරතේ බර පහස් කරන්නේ කොහොමද? වලලු කරෙන් දණහියට ගේන්නේ කොහොමද? දණහින් උකුලට ගේන්නේ කොහොමද? මේවා තේරෙන්න ගන්න. ශරීරයේ වෙන අනෙකුත් දේවල් තේරෙන්න පටන් ගන්න. තේරුම් ගත්තට පස්සේ සමාජලාට ආශ්මි වම දකුණ බලන ගමන් හෘද වස්තුව ගැහෙනවා වගේ, නාඩි වැටෙනවා වගේ, හුස්ම වැටෙනවා වගේ, මේ හුලං වදිනවා වගේ, ඒවා අර සංවේදී භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රණීත භාවය වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන්න පටන් අර ගන්නකොට පර්යංකේදී ආනාපාන සතියට උඟාවක් හුරු වෙච්ච ගරු කරන හිත සක්මණේදී කීකර වෙනකොට ආනාපානට යන්න ඉඩ තියෙනවා. ආනාපානේ වැටෙන්න ඉඩ තියෙනවා. කිසි දෝෂයක් නැහැ. ඒක ඇඟ ඇතුළෙම කායන පසනාටම අයිති දෙයක් නිසා. නමුත් හිත යොදලා ආනපන ගන්න එපා. හිත යොදලා ගත යුත්තේ දේ තමයි නැත්නම් භාවනාවට අරමුණු කළ යුතු දේ තමයි වම දකින. ඒක කරගෙන කරගෙන යනකොට එකලස හරහා ප්‍රනීත භාවය හරහා ආනපන සතිය වැටෙනවනම් ඒක හොඳයි. නමුත් ඒක භාවනාවට බාධාවක් කරගන්නත් එපා, සැකයකට හේතුවක් කරගන්නත් එපා. එහෙම ආනපන සතිය වැටුණත් Tamanට අර පටන් ගත්ත වම දකුණට යන්න පුළුවන්කම තියෙන තාක්කල් භාවනාව කැඩෙනවා. මූල කර්මස්ථානට යන්න පුළුවන්කම තියෙන තාක්කල් නන්නත්තර වෙන්නේ. ඒ මූල කර්මස්ථානේ වම දකුණ බලා ගන්න බැරුව ආනාපානට. ආනාපානේ වේදනාවට, වේදනාවේ ශබ්දයකට වෙන ශබ්දෙන් හිතවිලට යන්න වත්තොත් කොහේ කෙලවර වෙනවද දන්නේ. ඒ නිසා කොහේ ගියත් කමන්නේ හිත තමන් අර මුලින් ගත්ත මූල කර්මස්ථානේ පය ගැටෙන තැන තියාගන්න පුළුවන් නම් අතුරු අරමුණට ගියත් හිතේ ගීකරුකම ගොනුව කැඩෙන්නේ නැහැ. මේකට කියන්නේ අර පස්සේ ආපු අඟට වැඩිය ඉස්සලාපු කන ගැන බලන්නේ කියලා. සක්මන් කරනකොට කන වෙන්නේ পায় තබන එක. පස්සේ ආපු අඟ තමයි ආනාපානෙ. නමුත් අඟේ ඉඳගෙන කන ගන්න හොඳ නැහැ. ආනාපානෙ ඉඳගෙන වම දකුණ අමතක කරුවොත් ඇහි ඉඳ අඟේ ඉඳගෙන කන කෑව වෙනවා. ඒ නිසා ඉස්සලාපු කන දැනගෙන පස්සේ ආපු අඟ දැනගෙන කටයුතු කරනම් පැටලෙන්නේ. සිතින් කයින් වචනේ සිදුන අපගේ පව්වලට බුදුන් වහන්සේට සමාධියකි ධම්මෝ පුළුවන් නම් බුදුහාමුදුරන්ටත් දැයෙන්න පඳුරු පිරෙයි. කම්පැනියක් එක්ක හදන්න පුළුවන් නම් අපිට බ්‍රවුන්ස් කම්පැනි වගේ ඕගොල්ලන්ගේ පව් අරගෙන අපිට ප්‍රොසෙස් කරලා දෙන්න පුළුවන් කියලා මම හිතන හොඳ ලාභ වෙයි කියලා. ඕකයි අනික අන්‍යාගම් වලට කට්ටිය යන්නේ මේ දෙයයන් ආතර බාර දෙන්න පුළුවන්. හරි ලේසි වැඩේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කියලා තියන්නේ අර ඊළට කට තියලා කතා කරුවට පස්සේ පව් සමහ වෙනවා. ලේසි. අවසරයි සාරාංශ කායන වාචාද තියෙන ප්‍රමාදයේද කියන එකෙන් අපි එක වශයෙන්ම කයින් වචනින් සිටින සමාවෙන්නේ නෑ කායන වාචා චිත්තෙන ප්‍රමාදේන මයාකටන් අච්චයන් කමතු මෙබන්තේ කියලා කියන්නේ කයින් වචනේ මාතින් ප්‍රමාවක් සිදු වුණා නම් කායේ ක්‍රියා කරනකොට සතිය නැති වුණා වචනේ කතා කරන සතිය නැති වුණා හිතින් හිතන සතා සමාව මේ හිතින් ඇති වුණේ මේ හිතින් මම හිතීලි වගේක් හිතුව අසතිය කායෙන් වචෙන් චිත්තයෙන් ප්‍රමාවට වැටෙන අප්‍රමාදේ නෑ අච්ඡං ඒ නිසා මායති යම් යම් දේ ලෝටලා ගියා යම් යම් දේ බුදුරජාණන් සිකිරි පැවතිය යුතු අවතුම් පැවතුම් මයිලක තිබුණේ නෑ මොකද මම මේ කටයුතු කෙරුවේ සීයෙන් නෙවෙයි වචන කතා කරේ සීයෙන් නෙවෙයි හිතුවේ සීනේ ඒකෙන් වෙලා තියෙනවා නම් මම ඇති ඔබ අන්තිට අඩුපාඩු ඔබ අන්තිට සමා වෙන්න කියන එක මගේ හිතේ වෙන අකුසල් කැපිල්ලක් නෙවෙයි. බුදුහාමුදුරු කෙරේ අගෞරවයක් සිද්ධ වෙනවා අපි ඒක පිළිබඳ එළඹිලා පෙළඹිලා කටයුතු කරේ නැත්නම් බුදුජානක ඉඳදී ඉස්සරහින් ඉඳලා අපි දෙන්නේ ගහගන්න. ඒක එතකොට පැහැදිලිවම අපි දන්නවනේ ඒක බුදුජානක ඉස්සර වෙන තැනක් කරනකොට වැඩි අකුසල් සිද්ධ වෙනවා ඒක එතන වෙනකොට එතකොට කියන්න තියෙනවා මම අකුසලයක් කිරුවා කායික ක්‍රියාවක් කිරුවා ප්‍රමාදයට වැටිලා උභාන්සේ පැත්තට මම ඇතින් අත්පහසු අත්වැරද්දක් සිද්ධ වුණා. අච්චය කියලා කියන්නේ අච්චය කියලා කියන්නේ ලිහිතා ලෝටා යමක් සිද්ධ වුණා. ලිස්සලා යමක් සිද්ධ වුණා. ඒක බුදු ගුණයට කරන හානියක්. ඒකට සමාව දෙන්න. අපි දෙන ගහගත් එකට සමාව දෙන්න බුදු දඥාන්සිට. ඒකෙන් බුදු දඥාන්සිට වෙච්ච හානිය තමයි මේකෙදි කටයුතු කරන්න. ඒ නිසා අපි බුදු පිළිමයක් නැත්නම් ධර්මීය සංඝයා කියන ඒ ගරු කටයුතු දේවල් වල ළඟ ඉඳද්දී අපි නිතරම වග බලා ගන්නවා මේ උසාවියේදී හැසිරෙන ස්වරූපයයි වීදියේදී හැසිරෙන ස්වරූපය වෙනස්. උසාවියේදී නඩු යනකොට හයියෙන් කැස්සොත් දඩ. වෙන සද්දයක් වුණාද කිරුවොත් දඩ. මොකද මෙතෙන් තියෙන විශාල වැඩ පිටිසක් ගන්න එල්ල වෙච්ච වෙලාවදී මෙතෙන් එන්න එපා ඉව කරා. එනිසා උසාවියේදී ගරු කටයුතු. ඒක වුණොත් එමේ නඩුකාරට කියන්න වෙන්නේ මේ කැස්සේගේ පව් සමා කරන්න දෙන්නේ කැස්ස නිසා උසාවියේ වැඩ කටයුතු මගේ පාඩාවක් වුණා නම් මට සමා වෙන්න කියන්න පුළුවන්. හැබැයි මම කැස්සේකට සමා වෙන්න කියන්නේ. ඒ දෝෂේ එහෙම තමයි. එනිසා ඒ ගාතාවේ තියෙන්නේ ඊවැනි දෙයක් වාංගු කළා මීට පස්සේ වැඩක් කරනකොට මම 100ෙන් කරන්නම් කියලා වගේ බුදුහාමුදුරන්ට නිකන් ගිවිස ගැනීමක් කරනවා මිසක කරපු පාපේ මේ මකදැමීමක් කරන්න බෑ කරන්න බැරිකම සබුතයන්සේ කියලා දෙලා නැතුව නෙවෙයි. නම් බුදුහාමුදුර දෙන සමාවක් නෙවෙයි. බුදුන්සි කියලා තියෙනවා ඔබ සතු මරලා තියෙනවා නම් දන්නවනම් මේකේ අනිවාර්යයෙන් මේ පුරුද්ද දිගට ගියොත් මම මේක මට කර්මපතයක් වෙලා මම අපාගාමි වෙනවයි කියලා මම ඔබ අපාගාමි වෙනවා කියලා මට සාප කරන්නේ මම ඔබට ඒ වෙනුවට මෛත්‍රිය දෙනවා අන් සතුන්ගේ සුව සේවාව සලකපන් ඉස්සර යන්තාක් හදින් සතු මරුවන ඒහා සමානව මෛත්‍රී භාවනා කරපන් දවසක ඔබේ හිත චිත්තසංතානේ මෛත්‍රියෙන් පිරලා ගිය දවසක උඹට සවිදිසාට මෛත්‍රී කරන්න පුළුවන් නම් ඒ මෛත්‍රී පිරිච්ච හිතට අර කර්මයේ ක්‍රියාත්මක වීමේ නපුරු ඵලය දැනෙන්නේ නැහැ. කර්මයේ ක්‍රියාත්මක වෙනවා ඒ ඵලයේ තියෙන නපුරු භාවයේ මෛත්‍රීම් පිරිච්ච හිතට දැනෙන්නේ. ඒ නිසා හරියට වෙන්නේ මෛත්‍රී බලවත් වෙනකොට සතුම් මැරීමේ අකුසල කර්මේ එක විදිහක ගෙවන් වෙනවා. ඒ වගේම භාවනා කරලා කරලා ඉවසීමේ ශක්තිය ඇති කරාට පස්සේ සැපටත් දුකටත් ලාභයටත් පාඩුවටත් ඇතුණාට පස්සේ කෙනෙක් ඇවිල්ලා මට පාඩුවක් කරන්න පුළුවන්. නැති මම බලන්නේ එකෙන් හානියක් කර නොගන්නනේ. මෙයාට ගහන්න බනින්න මොනකනේ තේරුම් ගන්න. මොකද්ද මම කරපු කර්මයකට මේ පහළ යන මිනිස්සු මට මේ හානියක් කරා. මට පුළුවන් ද ගණන් නොගෙන ඉන්න. එතකොට ඒකෙන් එන නපුරු ඵලය පුළුවන් තරම් මම නොසලකා හරින්න ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම අවිලා අනවශ්‍ය විදිහට ස්තුති කරනවා. ඒකට සැලෙන්නේ නැහැ. එතකොට ඒකෙන් එන අර ඉම්පැක්ට් එකේ කියන බලපෑම මගේ ඉවසීමේ ශක්තිය නිසා අඩු කරනවා. ඒ මේ පවට සමාව දීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. තමන්ගේ අර තියෙන ප්‍රතිශක්තිය නිසා, ඉවසීමේ ශක්තිය නිසා බලපෑවට මොකද? සිංහ බහුවට තුන් සැරයක් ඊතලෙ විද්දට සිංහ සිංහ මේ සිංහයාට ඊතල දෙකක්ම වදින්නේ නැහැ. ඊතල දෙකක් වදින්නේ නැති දරු ප්‍රේමයෙන් බලන්න. තුන්වෙනි එකේදී තරහ යනවා. තරහ ගියවලට පස්සේ කද? එනිසා අපේ කරා දුක් පැමිණෙන්නේ අපේ දුක දුකට සාදර වෙච්ච වෙලාවට තමයි. මේක ඉල්ලගෙන කන පරිප්පත්තිය නෙමෙයි. ඇදගෙන නාන නෑමක් තියෙන අපකරා දුක එනවනම් ඒ දුකට පුදුමාකාර අපි පාර හදලා කාපට් දාලා තොරන් ගහලා එන්න අනේ එන්න අනේ එන්න කියලා පස්සේ දුකක් එන්නේ. අපි මෙතන සූදානම් වෙලා ඉන්නවා දුක ආවත් බුදුරජාණන්සේ කියලා තියෙනවා මෛත්‍රී කරන මිනිසෙකුට තව මිනිසෙක් වෛර කෙරුවොත් වෛර කරන්න කඩුවක් දෙකට නමන්න හදනකොට වගේ තමන්ගේ අත කපා ගන්නවා. මොකද මේ මේට එන්න බෑ ඒ වේගෙ එන්න බෑ මොකද මෙතෙන් දෙනකොට ඒ ඇති වෙලා තියෙන මෛත්‍රී පිළිච්ච ගතිය නිසා කාටවත් වෛරයක් එන්න බෑ. දැන් ඔය මේ මේගොල්ලෝ හදලා තියෙනවා ප්ලාස්මා බෝම්බ කියලා එකක්. මේ ප්ලාස්මා බෝම්බ එක ගැහුවොත් ප්ලේන් එක එන වෙලාවට ඒරොඩයිනමික්ස් ඔක්කොම අප්සෙට් වෙනවා. ප්ලේන් එක ගුඩු වෙලා යනවා. වාතාශ්‍රය කැළඹීම නිසා ප්ලේන් එක යන්නේ ඒරොඩයිනමික්ස් වලනේ. වාතයේ සමවර වෙලා යන්නේ. මේ බෝම්බේ තියෙන්නේ ආකාශයේ පුපුරන්නේ විගුරුවට පස්සේ ප්ලේන් එක කඩන්න වෙනවා කුඩු කුඩු යනවා. කොච්චර බලවත්ද කියනනම් මහ පොළොව කම්පා වෙනවලු රික්තා 0.3.5කට. මේ මහ පොළොවේ භූමිකම්පාවක් ඇති කරන්න පුළුවන්. ටෙස්ට් කරන මේ දවස්වල භූමිකම්පාවක් ඇති කරලා වෙන රටක් විනාශ කරනවා. ආනාපාන සති භාවනාවේ ආරම්භය සඳහා සුදුසු ක්‍රමයක් පහදා දෙන්නේ ඉපදිච්ච හැම එකනම ආරම්භ කරලා තියෙනවා. කෙනෙකුට කියන්න තියෙන්නේ මේ සති කියන වචනේ දාලා ආනාපානේ නොකරන කෙනෙක් ඉන්නවද කියලා. බාන දානේ බණ්ඩ ආපම උගදෙනකේ මම නිකන් ඔක්කොමලා ඕල්මන් වෙලා නෙන්නේ මෙතන. මේ බැංකුව කිව්වත් ආයේ ගන්න දෙයක් නෑ ඔක්කොම ඕල්මන් තමයි. මේකල්ල මේ දාන දෙනවා විතරයි භාවනා කරනවාද කියලා අහන්න ඉතින් කවුරක්වත් නෑනේ. ඉතින් මූණේ මූණ බලාගෙන ඉතින් මං අහනවා නිකන් මොන නැත්නම් නිකන් පොයින්ට් බ්ලැක් දාන ආනාපානෙ කරන්නේ නැති කෙනෙක් අත උස්සන්න කියලා. තුන් හතර දිනේ අත උස්සලා වටපිට වුණා අනික් කට්ටිය අත උස්සන්නේ නැහැ. මම ආනාපානෙ කරන්නේ නැද්ද කියලා. එතකොට මතක නැති වෙලා මේ සතියේ නැතුව ඇහුවාම ආනාපානෙ කරන්නේ නැති ගොත් කොයි මිනිස්සයත් ආනාපානෙ කරන්නේ. ඒක පටන් ගන්නෙ කොහොමද? ඒක ඉවර වෙන්නේ කොහොමද පටන් ගන්නවා කියන්නේ ප්‍රාණේ පටන් ගන්න තැන ඉවර වෙන ඉවර වෙන තැන. බුදුරජාණන් වහන්සේට මේක හේතු කරේ විශේෂණ පදේ විතරයි සතිය විතරයි. අපිට කරන්න තියෙන්නේ ආනාපාන සතිය පැත්තක දාලා සතිය පටන් ගන්න ලේසි ක්‍රමයක්. සතිය කියන එක අඳුනනවා දීමේ ලේසි ක්‍රමයක්. සතිය කියන එක අපි කොහොමද අසතිමත් මේ ලෝකෙට අසතිමත් වූ මගේ ඇවතුම් පැතුම් වලට සතිය හඳුනනවා දීමේ ලේසි ක්‍රමයක් කියලා ඇහුවොත් කවුද කැමති යකට උත්තර දෙන්නේ? අසත්‍ය සත්‍ය දන්නේ නැති කෙනෙකුට සත්‍ය හඳුන්වා දෙනවා නම් මොකද්ද ලේසිම ක්‍රමය? තමන් තමන් සත්‍ය වන්නකොට මතක කරලා බලන්න මට සත්‍ය මගේ ජීවිතේට සම්බන්ධ වුණේ කොතනදීද කොහොමද මට ඒක ආවේ කියලා. කවුද කැමති අදහස ප්‍රකාශ කරන්න? මම කියන්නේ මම මම නැවත ප්‍රශ්නේ වර්ණගෙනවා තමන් මේ සතිය කියන එක තමන් ඉස්සලාම අඳුනගත්තේ දැනගත්තේ කොහොමද? තමන් තමන් අසතියේ ඉඳලා සතියට එන්න මොකද්ද හේතු වෙච්ච ආසන්න කාරණා? ඔය ඔය කියන්නේ සතිය වැඩ කරන හැටි මං අහන්නේ ඊටදී බොහොම සරල දෙයක්. මෙහෙම කියනකොට මුස්ලිම් මිනිස්සුන්ට සතිය කියලා සතිය ඉගෙන ගන්න ඕන. ලේසි කියලා දෙන ලේසිම ක්‍රමය මොකද්ද? අවසානයේ කියලා අරමුණ කෙරේ සිහි පිහිට වෙන්නේ. ඔව් දැන් අපි කියන්නේ අපි කියන්නේ බුද්ධ ධර්ම නැහැඟීමක් නැහැ. ඒ මනසට නිවන් දකින්න ඕන කමකුත් නැහැ. ඒ වුණාට මම හොඳ යාළුවා. මුස්ලිම් මිනිස්සුකෝ කතෝලිකෝ නැත්නම් අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් කියන්නේ. ඒකේ මනසට මම සතිය අඳුල්ලා දෙන්න හදන. බුද්ධ ධර්ම නෙවෙයි. ඔය සතිය අර්ථයක් ඔය කියනද මං කියන්නේ තම්බියෙකුට කියන්නේ කොහොමද කියන එක. තමන් මේ වෙලාවේ කරන වැඩේ මොකද්ද කියන්නේ? මේ මනුස්සයට කියන එකයි කරන්න දෙන්නේ වෙන මොන කරන්නේ? අපිට මේ මනුස්සයට කියන්න වෙනවනේ. ඒක නෙමෙයි කියන්න තියෙන්නේ. මේ කියන වචනේ ඕගොල්ලෝ කියන්න හදන්නේ. අපිට කරන්න තියෙන වසය සුතමේ ඥානයක් දෙන එක. ඒක හරි කියන්නයි. මේ කියන්නේ සුතමේ ඥානය මේකට උත්තරේ. මේ මනුස්සයට සුතමේ ඥානයක් දෙන්න ඕනේ. අපි මෙතෙක් කල ජීවිතේ පිටිච්ච ගතයට ගත කරාට අපි සමාහට සතිය සම්බන්ධ කරගන්නේ නැහැ. අපේ බුදුහාමුදුර අපගේ අනුකම්පාවෙන් සතිපට්ඨානයක් කියලා තියෙනවා. මම ඔබතුමාට සතිය කියන එක මම කියලා දෙන්න හදන්නේ කරුණාකරලා අහන්න. මම මේ දෙන්න හදන්නේ පොතේ දැනුම කියලා මන්ට කියන. ওই කියන වචන කොයි එකත් ඊට පස්සේ බලන්න. අපිට කරන්න තියෙන්නේ මනසට දන්න සතිය දෙන්න කියන එකනේ. සුත්තමේ ඥානෙනේ. බුක් නොලෙජ් එකනේ. ඒ නිසා මේ ආනාපාන සති භාවනාවේ ආරම්භය සඳහා සුදුසු ක්‍රමයක්. ඒ ආහන කෙනාට කියන්නේ හොඳට සතිය ගැන කියලා තියෙන දේශනයක් අහුම්කන් දෙන්නේ. පොතක් කියවන්නේ. පොතක් කියවලා මේ මොකද්ද මේ සතිය කියන්නේ කියන එක තේරුම් ගන්න. ඒ නිසා සුත්තමේ ඥානෙ තමයි මේකට තියෙන කරේ. සුත්තමේ ඥානෙන් පස්සේ ඒ පුද්ගලයා දිරව ගන්නවා. මේ කියන සතිය මෙච්චර දුරට ගියන්න පුළුවන්ද? මට කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් මොනවද තියෙන්නේ? ඒකට චින්තාමය ඥානය කියලා. ඊට පස්සේ වාඩි වෙලා ඒකට උත්සාහ කරන එක භාවනාව. මම අහන්නේ ඒක නෙමෙයි. මේ මේ ප්‍රශ්නේ අහන්නේ ආනාපාන සති භාවනාවේ ආරම්භය සදා සුදුසු ක්‍රමය. එකයි කියන්නේ තියෙන්නේ සතිය ගැන කියලා තියෙන දේශනාවකට අනුකම් දෙන්න. පොතක් කියවන්න concept එකක් තියෙන මේ මෙන්න අසත්‍ය කියන්නේ මොකද එච්චරයි ඊට පස්සේ ගැළපෙනව නම් කරයි ගැළපෙනවද කියලා බලන්න යා සද්ධාවත් එක්ක ගලපන්න ඕන වීර්යයත් එක්ක ගලපන්න ඕන සමාධියත් එක්ක ගලපන්න ඕන ප්‍රඥාවත් එක්ක ගලපන්න මේක උඩ ලාභයක් වෙයිද ඒ කියාගේ දිරවිල්ලක් ඒකට කියනවා චින්තාමය ඥාන ඊට පස්සේ ක්‍රියාවත් කරන එකට කියනවා භාවනාමය ඥාන එනිසා කෙනෙකුට අපිට කියලා දෙන්න ඕනේ නම් හරියට කියන්න තියෙන්නේ සතිය පිළිබඳ කීවිච්ච බණක් හෝ කතාවක් අහන්න සාකච්ඡාවට සම්බන්ධ වෙන සතුටුමත් කෙනෙක් එක්ක එකතු වෙලා සාකච්ඡා කරලා බලන්න කියන එකයි තියෙන්නේ. අපි ඔක්කොටම මේක නෙවෙලා තියෙන්නේ. අපි සත්‍ය ගැන ඉගෙන ගත්තේ මේ මේක සත්‍ය කියලා ඉගෙන ගන්නත් කවුරු හරි සුත්තමේ ඥානෙ තයින් අපි ඔක්කොම ශ්‍රාවකයෝ. ශ්‍රාවක කියලා කියන්නේ ඇහිල්ලෙන් තමයි පරතෝഘോഷෙන් තමයි අපි මේක පටන් ගත්තේ. ආනාපාන සති භාවනාදී කොතරම් උත්සාහ කළත් හිත අරමුණ කෙරෙහි යොමු කර ගැනීම ඉතා ආශීර්වාදයි. එම නිසා සිත අරමුණ කෙරෙහි යොමු කර ගැනීම මඟක් පැහැදිලි කර දෙමින් ගෞරවපූර්වක ඉලා සිටිමි. මේ පළවෙනි වාක්‍ය ආනාපාන සති භාවනාදී කොතරම් උත්සාහ කළත් හිත අරමුණ කෙරෙහි යොමු කර ගැනීම ඉතාසූරිය. මේක પરමාර්ථ සත්‍යයි. මොකද අපේ හිත නිතරම නන්නත්තර වීමයි කාමච්ඡන්ද කියන්නේ. කාම ගුණ කියන වචන මේ කියන්නේ ගුණ කියලා කියන්නේ මේ එකට එකට එකතු කරනවා කියන එක. ඒ කියන්නේ අන්ත ගුණම් කියලා කියන්නේ බඩවැල් ඔක්කොම ගොනු වෙලා තියෙනවා. ගුණ වුණාට පස්සේ ಗುಣ වෙනවා. ඒ ಗುಣ වෙලා තියෙන එක තමයි කාම ගුණ කියලා කියන්නේ අර්පණය කරනකොට පයින් එක තමයි අපි දවස පුරාවට කරන්නේ. ඊට පස්සේ ඒව පණින හිතක් ඒක තැනක තියන්න ගාම ඒක අසීරු. කැලේ ඉන්න කල් වල්හරකෙක් අලියෙක් ගෙනල්ලා කරත් එක බඳින්න හෝ වැලක් ගන්න බෑ මොකද එයා අනචරයි. ඉතින් ඒ නිසා කැලියට ගමෙන් ඉර ගත්ත ගමන් කුළු ගති පාන. ඉතින් ඒක ස්වභාවිකයි. ඉතින් මේක වැරද්දක්වත් එහෙම නැත්නම් දඬුවම් කළ යුතු දෙයක්වත් එහෙම නැත්නම් පශ්චාත්තාපීතු ඉතන්නේ මේක පරමාර්ථ සත්‍ය ඕනම කෙනෙකුට සත්‍යයක්. කිසිම කෙනෙක් නැහැ මේ භාවනාවට ගිය ගමන් හිලින්ම සමාධිගත වෙන කෙනෙක් නැහැ. හැම කෙනාම එහෙම තියෙනවා නම් ඒක මනස ඊට කලින් කරපු එක ප්‍රයෝජනයක්. ඒ නිසා ඒ කැලේ ඉන්න කුළුමීම එළියට ගෙනාට පස්සේ දඟලන ගතිය ඒක ඇති. ඒකේ පිඹුරු අලන ආටිකල් එකක් මම කියෙව්වා. ඒ පිඹුරා මේ බින්ග හාරගෙන යනවා ගොඩාක් ඈතට. සමහරට බඹ ගණන් ඈතට. ගිහිල්ලා ඇතුළට වෙලා ගුදුරක් ගිල්ලට පස්සේ සුමාන ගණන් ඉන්නවා. අප්‍රිකාවේ පිඹුරවල් යන මිනිස්සු හුලුවත් අපත්තු කර ගන්න. හුලුවත් අපත්තු වුණාට බින්ගේ දිගේ යනවා. ගියාට පස්සේ පිඹුර බුදි. ගිහිල්ලා බෙල්ලට දානවා කඹයක්. දාලා ඇදගෙන එනවා. ඒක හරියම පුදුම වැඩක් තියෙන්නේ. අන්ධකාරය එනකම් පිඹුර තන්නේ කරපතොල කරලා. මොන්නම දෙයක්වත් කරන්නේ එළියට ගත්ත ගම හරකගේ තියෙන අර දල්ල දඬු ගති ෂේර මෙහිටින් වටින කට්ටිය ඔක්කොම අර මිනිස්සු එළියට ගන්නකම් බලා ඉන්නවා. එළියට ගන්නකොට වට කට්ටිය ඔක්කොම වට කරලා අරෙන් ගැට ගහලා මෙහෙන් ගැට ගහලා හිර කරනවා. ඒකේ සත්‍ය මොකද්ද? ඌ බින්ගේ ඉඳලා ඇදගෙන එනකන් පතොල කරලක් වගේ ඇදගෙන ඉන්නේ. කිසිම විෂක් නැහැ. කිසිම දල දඬුකමකුත් නැහැ. ආලෝකයට ආපු ගමන් විමුර කියන්නේ අලියෙක් වුණත් දැම්මොත් චුරුපයින්න මිරිකන. වෙලුන් දෙක දැම්මනම් තුරුපයින්ට මිලි කරනවා. මේ මානසය අඩේට තියයි මේ ගේන මිනිහා එළියට එනකොටම අනික් කට්ටියක වට කළා කාලා ඔකට මොකද කරන්න කියලා දන්නවා. ගහක බෙල්ල ගැට ගහලා අන්තම කලපැලි. පණ තීදී. ඒකල හැම පතුරු ගහලා කුණ්‍ය ගහනවා. කුණ්‍ය ගහුවට පස්සේ මෙතනින් කපලතු ගියාට මරණ දුකට ඇදිලා යන්නේ හැම තියලා මස් ටික ඇදිලා යනවා. මතාන විදන් අධික දෙයක් තමයි පිඹුරුවම. ඒ පිඹුරුවම ගන්න හැටි පෙන්ලා දීලා තියෙනවා. මනුස්සකමක් අනම්මනම් මොකුත් නැහැ බෙල්ලෙන් කපලා බඩපලලා ඒ දෙක පොළොවට තියලා ගහනවා. යවට පස්සේ අර දඟලලා දඟලලා දඟලලා ඇදිලා යන්නේ මස් ටික යන්න යන්න හැම අර කුණ්‍ය ගහන. ඉතින් මේ මේ රූප සුන්දරියෝ මේ බෙල්ට් දානවා උපකරණ වලට පාවිච්චි හෑන්ඩ් බෑග් හදනවා. ඉතින් ප්‍රභාකරන් කළු සිංහල හැම ගහලා සපත්තු වහනවා. හෑන්ඩ් බෑග් හදනවා කියන. ඒ වගේ තමයි. කොහොමද මේ උපදේශයේ තියෙන උගේ ලෙනේ ඉන්නකම් උගේ කිසි කරදරයක් නැහැ. එළියට ගත්ත ගම. මිනිහරකා කැලේ ඉන්නකම් කිසි ප්‍රශ්නයක් නැහැ එළියට ගත්ත ගම. ඒ වගේ තමයි හිත යම් තැනකදී අපි පාලනයකට, ශික්ෂණයකට, බයලජ්ජාවට ලක් කරපු ගමන් ඒකේ තියෙන කුඩු ගති දුමාකාර විදිහට බලපාන මේ නිසාම භාවනා කරන්න පටන් ගන්න කට්ටියගේ 98ක් 99ක් භාවනා තැලලා. මේක කරන්න බෑ කවදාකවත් හිතන්නේ මේ වගේ ඒ භාවනා කරන්න පටන් ගන්නකොට දඟලන හිත කවදා හෝ අරමුණට මුණ දාන්න පුළුවන් වෙයි කියලා හිතන්න. ඒ නිසා මේ පළවෙනි කඩීමේදීම සිත 99ක් විතර හැලෙනවා. කවුරුත් නැතුව භාවනා නොකර නෙවෙයි. කරන්නේ හිතානේ ඉන්නේ එහෙම නෙවෙයි ගිය ගමන් මට මේක හරියයි කියලා. නමුත් හරියන්නේ ඉතින් මේ කල්යාණ මිත්‍රෙක් දැක්කනම් කියනවා ඔය තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන අනාත්ම ස්වરૂපයේ හොඳටම කැපිපේන අවස්ථාව උඹේ හිතවත් උඹට පාලනය කරන්න බෑ. උඹට ආණ්ඩුමට්ටු කරන්න බෑ. ඔන්න පේනවා. උගෙන් පිටපැන්නයි කියලා කවදාවත් හිත කීකරු වෙන්නේ නෑ. මරණ මුචිත්තක්ෂණයකට මුණ දෙන්න වෙනවා. ලෙඩ වෙනකොට ඔක මුණ දෙන්න වෙනවා. වයසට යනකොට මුණ දෙන්න වෙනවා. ඉතින් හැම කෙනාම ලෙඩ වෙනවමයි, වයසට යනවමයි මැරෙනවා. ඉතින් ඒ පරිශ්‍රණය ඒ වෙලාවේදී කරන්න බැරි නිසා දැන් ඒ දඟලන හිත පුළුවන් තරම් බලාන ඉඳලා ඉඳලා ඇසුරු කරලා කරලා කරලා ඉවසලා ඉවසලා යෙදවීම මෙන් ඒක උපමාවකට දෙන්නේ මේ ඊතල විදින්න පුරුදු කරන මනුස්සයා එල්ලෙට කොච්චර ඊතලේ ගැහුවත් වදින්නේ නැහැ. නමුත් වෙන කරන්න දෙයක් නැහැ. ගහලා ගහලා ගහලා ගහලා ගහලා කවදා හරි දවසක එල්ලෙට වැදිච්ච දවසේ අර ඔක්කොම කරපු වැරද්දත් හරි හරියේ දැසි ලොකු සතුටක් එනවා. ඊට පස්සේ වදින්න තියෙන ඊට වැඩි අනන්තවත් පිට යනවා. කරලා කරලා තමයි හරියට ටාගට් ෂූටින් එල්ලෙට වෙඩි තියන්න පුරුදු කරන්නේ. ඒකට කියන්නේ අක්ෂණ වේදේ කියලා. මේකම තමයි භාවනාවේ තියෙන්නේ. ඒ නිසා ලොකු ඉවචිල්ලකින් ලොකු පරාජය පිළිගන්න සුළු ගතියකින් කරගෙන යන්න ඕනේ සරුවත්යන් වහන්සේත් එච්චරයි. සරුවත්යන් වහන්සේත් මෙතෙන් ආවේ මේ වගේ මුසන්ඩාල හිතක් ඇතුව තමයි. නමුත් ඒ එම සිත අරමුණ කෙරෙහිම යොමු කර ගැනීමට පහසුමක් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක මම අර පළවෙනිම දේශනාවේදී මතක් කරලා දැන් දවස් 20ක් ගිය නිසා මම හිතනවා අමතක වීම සාධාරණයි. ක්‍රම දෙකක් තියෙනවා. මුල් දේශනාවේදී අපි හඳුන්වා දුන්නේ අපි කතා කරපු එකේදී ආනාපාන සති භාවනාවේ හිත පිට යාම කියන එක ප්‍රශ්නයක් නම් ආනාපාන සති භාවනා කරන්න වාඩි වෙන්න කලින් සක්මන් කරන්න සක්මනේ වම දකුණු වශයෙන් පුළුවන් තරම් කිසි ගොරෝසු අරමුණක හිත කීකරු කරන්න. ඒ නිසා සක්මන් කරලා වාඩි වුණොත් සක්මන් නොකර වාඩි වෙනවට වැඩිය හිත කීකරු වීමේ අවස්ථාව වැඩි. ඒක හරියට මේ ක්‍රීඩා තරගයක් කරන කෙනෙක් ඉසව්වට යන්න ඉස්සලා හොඳට ඇඟ වෝම් අප් කරගත්තොත් ඇඟ කර්මන්‍ය කරගත්තොත් තමන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වැඩි වෙන්න වගේ ඉසව්වට යන්න ඉස්සලා ඇඟ රත් කරගන්නවා. ඒ වගේ එකක් තමයි සක්මන්. අනිත් එක තමයි අරමුණට මිනී අරමුණට හිත යොමු කරවීම සඳහා භාවනා කරන අරමුණ නැවතත් මෙනෙහි කරන්න. ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් නැත්නම් ඇතුළේන පිට වෙන වශයෙන් නැත්නම් ගන්නව හෙලන වශයෙන් මෙනෙහි කරන්න කියනයි මෙනෙහි කරනකොට පීඨන තීනෙ වැඩි මේ ක්‍රම දෙක තමයි තියෙන්නේ යෝගාවචරයේකට මේ හිත පිට යන ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරය මේක මේ කිරි ගහකට මෝල් ගහින් යනවා වගේ ස්ථිර සාර උත්තරයක් නෙවෙයි බොහෝ කල් කිරීමෙන් කීකරු කරගන්නවා සමත භාවනාව හා විදර්ශනා භාවනාව අතර සම්බන්ධයක් තිබේද? සමත භාවනාව ප්‍රගුණ නොකර විදර්ශනා භාවනාව වැඩි හැකිද? මේක සම්බන්ධයෙන් අපේ ථේරවාදී හරීම පොහසත් ථේරවාද අපේ භාවනා ක්‍රම හරි විවිධාකාරයි ඒකට කියන්නේ දේශනා විලාස තියෙන ඕනේ තරම්. ඒකෙදී මේ සමත භාවනාව වින් පටන් අරගෙන විදර්ශනා භාවනට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. විදර්ශනා භාවෙන් පටන් ගන්න සමත භාවනාවට යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සමත විදර්ශනා දෙක හරක් දෙන්නෙක් බැඳගත්ත පිය ගහක බැඳගත්ත වගේ යුගනත් කරගෙන යන්න බලම් භාවනා ක්‍රමයක් තියෙනවා. ඊයේ මම හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේත් එක මතක් කරා. ඊට පස්සේ දමුද්දච්ච විග්ගහිත මානස කියලා වෙන මේකක් තියෙනවා. කොහොමද සමත විදර්ශනා දෙක ගත්තාම භාවනා ක්‍රම තුනක් තියෙනවා. අතර සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේ අතර සම්බන්ධය මේ ඔක්කොම තේරවාදී කියන එක භාවනා මල්ලේ සමත භාවනාවක් තියෙනවා විදර්ශනා භාවනාවක් තියෙනවා. මෙතන භාවනා කියන වචනේ සම්ප්‍රදානුකූල අර්ථයෙන් වැටෙන ගොඩක් කරාට සමාධියත් එක්ක තමයි. සමතියත් එක්ක තමයි. ඒක නිසා නමුත් පුළුල් අර්ථයෙන් ගත්තාම නම් සර්වඥාසි පින්නඩන භාවනාවෙන් සමාධිගත කරන රෙඩිය ඇත්ත ඇති හැටියෙන් පෙන්වා දීමයි කෙරෙන්නේ. ඒ සඳහා සමතය අවශ්‍යයි. ඒ නිසා සමත සමාධිය විදර්ශනා සමාධිය සමත ඒකාග්‍රතාවය විදර්ශනා ඒකාග්‍රතාව වශයෙන් ඒකේ සම්බන්ධකමකුත් තියෙනවා. සමතේ හරහා විදර්ශනාවට ගිහිල්ලා විදර්ශනාවෙන් නිවන් දකින්න ක්‍රමය තමයි මේ වැඩ දෙකේ අවසාන ඵලෙ. මේ දෙක යොමු වෙලා තියෙන්නේ ඒ නිවනට තමයි. සමත භාවනා ප්‍රගුණ නොකර විදර්ශනා භාවනා වැඩි හැකිද? ඔය කියන්නේ විදර්ශනා පූර්වංගම සමතේදිත් සමත භාවනා සඳහා වෙලා ගන්න කෙලිමි විපස්සනායෙන් බහරන. යුගනද්ද භාවනාවේදිත් සමහර කෙනෙක් විදර්ශනායෙන් පටන් ගන්නවා. මේක උපමාවකට කියන්නේ මේ උපමා දෙක තුනක් අපේ සම්ප්‍රදාන කුර පොත්පත්වල සඳහන් කරලා තිනවා අපි මේ ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ එහා පැත්ත රත්නපුර දිස්ත්‍රික්කයේ මැද තියෙන කැලණිගම. ඉතින් අපි හිතුවොත් එහෙම අපි ඉන්න දිස්ත්‍රික්කයේ ඉන්නේ දුර්දාන්ත දුෂ්ට රජ කෙනෙක්. ඒ රජුරණ කවුරු හරි මම පිළිබඳ වැරදි උපදේශයක් දීලා කේලමක් කියලා රජුරෝ මාව පිටිපස්සේ එලවනවා. රාජපුරුෂයෝ මාව පිටිපස්සේ එලවනවා. මම දන්නවා රජුරණට ඉතු ගන්නට බෑ අහුනොත් මරනවා. ඒක නිසා මම කරනවා එහා පැත්තේ රත්නපුරේ ඉන්න හොඳ රජ කෙනෙක්. මම දුවගෙන යනකොට මට ගඟ හරහා යන්න වෙනවා. නමුත් මම පීනන්න දාන්නේ. දැන් මේ පැත්තේ රාජපුරුෂයෝ මාව එලවගෙන එනවා අශ්වය පිට නැගෙන මම දුවගෙන යන්නේ. ඉතින් ගඟ ළඟට ගියාට පස්සේ ගඟේ කිඹුලෝ ඉන්නවත් දන්නේ නැහැ. මිනිමෝරෝ ඉන්නවත් දන්නේ නැහැ. දියසුලි තියනවත් දන්නේ නැහැ. පීනන්නත් බෑ. ඉතින් එතකොට මට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ උඩ යුරෙම තියෙන පරණ ගෙහෙල් කොටයක් හරි කවන්නේ ලී කොටියක් එකතු කරන වෙලාවට පාරුවක් බැඳගෙන ඒකට වෙන්නේ. නමුත් ඒව හොයන වෙලාවේදී මම රාජපුරුෂයන්ට අහුවෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් පුළුවන් රාජාවෝ මාවෝ ගංගාවෝ කියලා ඕන දෙයක් වෙච්චා කියලා පයි. මිනිමෝරු කෑවත් එකයි. කිඹුලා කෑවත් එකයි. ජීසුලට අහුණත් එකයි. දැන් හිටියත් එකයි. ඒ අනින්නේ මේ ඉඳීමේ භයානකම සංසාරයේ සංවේගී අධික කෙනා පවුරක් හදාගෙන තරමරක්ක පමා වෙන්නේ. ඔය පහුරට තමයි සමත සමාධිය කියලා කියන්නේ. ඒක ලේසි ඒක කතා කරන දෙයක් නෙවෙයි සමාධිය හදාගන්න ගියොත් ලේසි. හැබැයි ඒත් ඒ සූත්‍රයේදී පසුරුපමාවේ සතරචන දේශනා කරලා තියෙනවා පවුර හැදුවත් අතපයින් දම්බි ගහලා තමයි යන්නේ. පවුර පාවිච්චි කරලා අතින් පයින් දම්බි ගහන. දැන් පවුර නැතුව ගියොත් ගිලෙනවා ඒත් දම්බි ගහනවා. ඒත් ඒකෙන් තමයි යන්නේ යන්නේ පසුරේ උපමාව තමයි කුල්ලු උපමා. මේ සමත භාවනාව කරන කෙනා කියලා කියන්නේ පවුරක් හදාගන්න පොඩ්ඩක් පමාවේ. ඒකල් වෙලා නිදුකින් එකට වෙනවා. අනිත් එක නම් පවුරක් හදන්න පමා වෙන්නේ ගිය ගාමම තියෙන අර සංවේගය නිසා බය නිසා පණිනවා. ඉතින් ඒක නා අර මරණ තුනක් අත මිනිහ පැණිකෑය කිව්වා වගේ එයා ලියා ලෑස්ති කිසි කෙනෙක් එක්ක සම්බන්ධයක් නැහැ මේ අවස්ථාවක් ගන්න නැහැ. පමා වෙන්න ඉන්නේ නැහැ. පැනලා යනවා. මේ එහෙම කරන මිනිසුන්ට මං කියන්නේ සෙල්ලක්කාරයි කියලා. මං කියන්නේ රැඩිකල් වාදී කියලා. මම කියනවා පිරිමි කියලා. එහෙම නැති කට්ටියට මම මේ නිিন্দা කරන්න කියන උපමාවට කියන්නේ නැත්තම් කට්ටියට චරිචුරු තමයි හෙට කරන්නම් පස්සේ කරන්නම් අරක කරන්නම් මේක කරන්නම් කියන්නේ ඒ කියන්නේ වැඩේ වෙන්නේ නැහැ. මගේ පැත්තෙන් කියන්නේ කරනවා නම් දැන් නැත්තම් බෑ. ඉතින් ඒකට ටිකක් හරීම නිකන් හැම කෙනාම නිකන් පුංචි කරලා සලකලා හැම කෙනාම පහත් කරලා කතා කරලා තියෙන්නේ. ඉතින් වෙනවනම් වැඩේ ඉච්චරයි. වෙනවනම් දැන් නැත්තම් නෑ. අය හෙට දෙඤ්ඤම් පස්සේ දෙඤ්ඤම් අඤ්ඤම් පඤ්ඤම් ඊව මොකක්ද ඒ ඔක්කොම නොවෙන බවට නිදහතර කරන විතරයි. ඒ නිසා මම නිකන් පෙනී සිටින්න හදන්නේ වචනෙන් පෙනී තියෙන මම විදර්ශනා පමණක් අගය කරන විදර්ශනා මාර්ගය විතරක් අගය කරනවා කියන එක නෙවෙයි. නමුත් මම ඒකට හරි කැමැත්තක් තියෙනවා. කිසිම සැලැස්මක් නැතුව පයි. ඒක මේ සෙන් බුද්ධ ආගම ලියලා තිනවා frog jump into the water plop. ගින්ග ගෙම්බ බෑන වතුරට ප්ලොප්. එච්චරයි. ඌ බලන්නේ මේක ගැඹුරු වතුරක්ද මොකුත් නැහැ. පෑන. වයින්වල ප්ලොප් ගාව එච්චරයි. මුළු භාවනාවම ඔච්චරයි. ඊගාවට එන දේ කරනවා මැරෙන්නේ මැරිච්චාය පිස්සුවදින පිස්සෙච්චාව කරනවා. මමනේ මමනේ එන පරිප්පුවක් කන්න ලෑස්ති. ඉතින් එහෙම සාමාන්‍ය කවුරක්වත් එහෙම ආයෝජනය කරන්න කැමති නැහැ. ඒගොල්ලෝ ඉන්ට්‍රස්ට් එක කොච්චරද? කල්පිරෙන්න කොච්චර කල් යනවද? ඒවනේ කල්පනා කරගෙන ඉන්නේ. ඒක ඉතින් මම කියන්නේ ඇත්තටම ආර්ථික විද්‍යාව උගන්වන්නේ ඕකේ තමයි. මේ සංවේගයේ සංසාර සංවේගයේ පහළුණාම මේ කොම්ප්‍රොමයිස් කරගෙන ඉන්න වෙලාවක් නැහැ. යන්නේ ඒකයි දෙන්නේ ඒක නිසා විදර්ශනාවේ යතින් හරි සාතර ගතියක් තියෙනවා. ඒක නිකන් මේ බොයි ස්කවුට් ගර්ල් ගයිඩ් වගේ සූදානම් ශරීරේ. be prepared. මේ විදර්ශනාට ඒක බොහොම මේ සමීපව කටයුතු කරනවා. ගරු ස්වාමීන් වහන්සේ ඉපදීම භයානක බව අවබෝධ කරගෙන නැවත නැත් ඉපදීමෙන් වැළකීමට යයි හිතා. භාවනා කිරීම වංචනික ධර්මයක්ද? කොහොම නමුත් භාවනාවේ පෙළඹීම සඳහා අපිට પરමාර්ථයක් ඕනේ. ඒකට මේ කාරණාවක් ඉදිරිපත් වුණාට භාවනාවට ගියාට පස්සේ ඒ ඒකෙන් අපි අපි කියන්නේ නැවදියත් කරගත්තට පස්සේ සල්ලං වුණාට පස්සේ ඒ දෙයක් තියනවද නැත්ද තිබුණත් එකයි නැත්ත් එකයි දිගට යන්න පුළුවන්. ඇත්තටම වෙන්නේ පටන් ගන්නකොට අපි විශාල પરමාර්ථ විශාල මේ ප්‍රාර්ථනා ඇතුව පටන් අර ගන්නවා. පටන් ගන්න ඉස්සරහට යන්න යන්න තමයි සතිය වඩන්න වඩන්න වඩන්න වඩන්න භාවනා කිරීම සඳහා භාවනා කරනවා මිසක් අහවල් තැනට ළඟා වෙන්න ඕ අහවල් තේ දී සඳහා කියන එක ඒක නිකන් අර බෝරුවා ඉස්සරහට ගන්න ඉල්ලපු කැරට් එකක් විතරක් බව තේරෙනවා. බුරුවට ඉස්සරහේ කැරට් ටයලයක් කෙල්ලපම බුරුවා ඒක කන්න කරත් යදිනවනේ. නිකන් කැරට් ටලයක් විතර ඒක නෙවෙයි ගමනයි අවශ්‍ය කරන්නේ. එනිසා පටන් ගන්නකොට අපි নানা ආකාරයෙන් හේතු කරුණු දක්වන මම භාවනා කරන්න මේක ලබා ගන්න ආරේ මේ කියන. මුත් කරගෙන කරගෙන යනකොට තියෙනවා මේ භාවනා කරන එකම සපක් කියලා. එතනතර භාවනා කරනකොට හම් වෙන මේ ගැටුමක් නැති ජීවිතය එහෙම නැත්නම් එන ගැටුම මෙහෙමයි කියලා දන්නකමම ප්‍රතිපලයේ මේ රස the the end will justify the means කියලා කියන්නේ. අවසාන ඵලයේ එන එකම තීරණ පටන් ගන්න end ලීලි ලීලි ලීලි යනවා. ඉතින් ඒ අවසාන ලිහිමක් ඕනේ නැහැ. මේ ගැට ගන්නවට වැඩිය මේක හොඳයි කියලා භාවනා කිරීමේදීම තීරණ පටන් ගන්නවා. ඒ කෙනාට මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. කුමක් සඳහාද භාවනා කරන්න කියන එක වෙන කෙනෙකුට හේතු ගන්නකොට අවශ්‍ය වෙනවා. වැඩට බහින්න අවශ්‍ය වෙනවා. එසට පස්සේ ඒ භාවනා විශ්ීම කියන දුවන වාහනයක මේ බැටරිය එන්ජින් එකෙම eh, charge වෙනවනේ. පටන් ගන්න self starter එකට වැඩ කරන්න තියෙනවා නම් බැටරිය එන්ජින් එක යනකොටම charge වෙනවා. ඊට පස්සේ ආයෙ charge කරන්න ඕනේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආරමුණ පිඹීම ඇකිලිම දින දෙකක්ම ආරමුණ දෙස බලා සිටියා මිස වෙන ආරමුණක් පහළ නොවිනේ. පිඹීම ඇකිලිම ක්‍රියාවලිය පරයන්ක භාවනා කාලය තුළදීම හොතින් නොකඩවා පැවතිනේ. මේ මාගේ භාවනා මනසකාරයේ අඩුවක් දැයි නොදනිමි. කරුණාකර පහදා දෙන්න. එන අරමුණේ හිත හිතිනේ හිත හිතින එක භාවනා මනස්කාරයේ අඩුවක් කියන එකයි මට පේන්නේ මේ අහන්නේ. ඒක කරුණාකරලා පැහැදිලි කරලා දෙන්න කියනවා. මොකද මුල් වාක්‍යයේ කියලා තියෙන්නේ අරමුණ පිම්බීම හැකිලිම දින දෙකක්ම අරමුණ දෙස බලා සිටි අමිෂ වෙන අරමුණක් පහළ නොවිනි. පිම්බීම හැකිලිමේ ක්‍රියාවලිය පරියන්ක භාවනා කාලය තුලදීම හොඳින් නොකඩවා පැවතින මේ මාගේ භාවනා මානසිකාරයේ අඩුවක්දයි නොදනි. මේ බුදුහාමුදුරත කතා කරන්නේ මායයද කියලා තේරෙන්නේ. මේ ප්‍රශ්නේ. මේ විදිහට භාවනා යනවා ඒක අඩුපාඩුවක්ද කියලා අහනවා. ඒ කියන්නේ දැන් මේ වතුර හොඳටම පිපාසින් මාස වතුර විදක් දීලා බීලා ඉවරයි දැන් දැන් තිබහ නැහැ දැන් හරි පාඩුවක් නැහැ. අතර වෙලා තිබුණ පිපාසේ නැතිලා දැන් අහනවා මට මේක වැරදිලාද කියලා. මෙච්චර කල් පිපාසයක් තිබුණා එළවුමක් තිබුණා නිර්මාණශීලී විද්‍යාවක් තිබුණා ප්‍රගතියක් තිබුණා දැන් ඒක පිපාසේ සංසිඳිලා දැන් මට මොකද්ද අඩුවක් තියෙන. ඒ නිසා හිඟන්නගේ තුවාලේ සනීප වෙච්චාම හරි පාඩුයිලු. ඒ නිසා කවුරු හරි කියලා අනුකම්පාවෙන් ජීවත් වෙන්නේ මේ මැස්ස වහන තුවාලයක් වෙන මම සනීප කරන්නම් කියලා. ඌ කවදාකවත් කැමති නෑ මොකද ගතමනාවක් හම්බෙන්නේ නෑනේ. ඒක නිසා මේක අටුවාචාරින් වහන්සේලා ඉල්ල දෙන අපේ දුක පිළිබඳ අවිද්‍යාවට පුදුම විදියට අපි ප්‍රේම කරනවා කියන්නේ. තමන්ගේ දුක පිළිබඳව තියෙන අවිද්‍යාවට තමයි අපි තණ්හා කරන්නේ. දුක සනීපයගෙන එනකොට අපිට එතන එක වැරදිලා ඊයේ. අර හීන් ගන්න කිතුවාලේ සනීපයගෙන එනකොට තියෙන බීතිකා වගේ පසුදින භාවනා මනසිකාරයේදී ආලෝක දිශී එතනීම නැති ඊට පසු ක්‍රමක්‍රමයෙන් සාන්ත සුවයකටපත් වේ. එය කිව නොහැකි තරම් සුවතාවයකයි. ඉතින් ඊට ඊට පස්සේ ආනවා මේ මාගේ භාවනා මනසිකාරයේ අඩුවක් දැයි නොදැනෙනවා. ඉතින් කරුණාවෙන් පහදලා දෙන්න කියලා කොහොම කරන්නද කියලා ඒ කරුණාව මයි ළඟ නෑ දැන්. ඕන කියලා ඉස්සරම ගෙනම කරුණාලත් නෑ. දැන් ඒක අඩු වෙලා මයි ළඟ මොකක් හරි එකකින්. කරේ අඩුලා මේක දකින්නකොට මේක ප්‍රඥාවේ ප්‍රශ්නයක්ද කරුණාවේ ප්‍රශ්නයක්ද කියලා මට තේරෙන්නේ නෑ. ඒ නිසා මේ මේ මේ ප්‍රශ්න කරුට මම බාර දෙනවා කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා කියවන්නේ කියලා මේක. ප්‍රශ්නේ කියවලා බලන්න එතකොට මේ මොකද්ද කියන්නේ? මොනවද මේ ඉදිරිපත් කරන්න හදන්නේ කියලා සංනිවේදන ප්‍රශ්නක් තියෙනවා. මනසත් එක්ක මේ කියන කාරණාව සංනිවේදනය වෙලා නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අස්වලාගෙන සක්මන් කරන විට තාමත් හිමි. කකුල තැමීමේදී ඩයිනසෝ කෙනෙකු තවන කකුලක්ෂේ බරගතියක්ද බොහෝ විට කකුලේ උගුල් ප්‍රදේශයේ සිට ඉතාමත් පැහැදිලිව ඇටකට ගමන් කරන හැටිද තවත් විටක තමන පාද කොටස තාරාවකගේ කකුල මෙන් ඒ කියන්නේ දැල දැලත් එක්ක පැතිරී ස්වභාවය ඇත දැනනවා. බොහෝ විට මෙසේ ඇස්සසාගෙන යනකොට කකුල් වල කකුල් වල දැනුනේම සත්‍යයේගේ කකුලකට ස්වභාවයක්මයි. බොහෝ වෙලා සක්මන් කිරීමට තරම් රසවත් බවක් මෙසේ ඇස්සසාගෙන යාමදී පැවතියි. යම් තරමක සමාධිය ගතියක්ද තිබුණා. ඇස් අරගෙන ගමන් කරන සක්මණේදී මෙන් ධාතු ස්වභාවයන් ආලෝක ඇලෙන දේක පස තමන ආකාරය වැනි දැනුනේම නැහැ. එසේම එලෙසම කකුල පොළවේ වැලිවල ගෑවෙනවා වැනි දැනීමද නැත. මට මෙලෙස අස්වසාගෙන සක්මන් කිරීම සුසුදයි ගෞරවයෙන් උපදෙස් දෙන උපදෙස් දෙන ලෙස ඉල්ලමි. මේක ඇත්තටම සමස්තයක් වශයෙන් කියන හදගෙන වහගෙන සක්මන් කරන්න එපා කියන. ඒක පොදු උපදේශයක්. නමුත් ඕනම කෙනෙකුට ඒක නිකන් පරිශන මට්ටමේ කරලා බලන්න පුළුවන්. කරනකොට අපි සාමාන්‍යයෙන් මේ දෙයක් ප්‍රත්‍යක්ෂ කරනකොට එක ඉඳුරකින් ප්‍රත්‍යක්ෂ කෙරුවට අපි ළඟ ඌනතාවයක් වෙන අපි දෙවෙනි ඉඳුරකින් එක එක්කෙනෙක් යෝජනා කරන එක සම්මත කරගන්නවා. අපි හීනේදී 100 100ක් අත්දැක්කද ඒක අත ගන්න බැරි නිසා යම් කිසි දෙයක් ඇත්තද කියලා බලන්න වෙනකොට කාට හරි කියනවා මට පොඩ්ඩක් ගහවන්කෝ බලන්න මේක මට හීනයක්ද කියලා ෂුවර් නෑ කියලා. ඒ කියන්නේ අර ඇහෙන් දැක්කට ඒක අත ගානකම් ඒ ඒ ඇහෙන් දැකපු දේ සාතික වෙන්නේ. අන්ධකාරය කියලා අපි අතගාලා අහුණාට ලයිට් එක දාලා දකින්නකම් අර අතකාව උදේ සාති කරන්නේ. ඒ නිසා ඉඳුරන් දෙන්නේකින් යෝජනා ස්ථිරත්වය නිතරමගේ අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී කරන්න තියෙන්නේ අර ඉඳුරන් දෙන්නේකින් දීප එක අත ගෑවෙන එකයි දකින්න එකයි තිබුණ එකේ දකින්න එක වහලා දාලා අත ගෑවෙන එකේ යන්න ගියාම අර අන්ධ කෙනෙක්ගේ සංවේදීභාවය වැඩිනේ. අපි ඉන්නේ මේ මොකද නම ඔය? බුද්ධිද? ආ එනවනේ. ඉතින් ඔය ඇඩ් එක වැහුණට පස්සේ টොප් එකට පේනවා අපිට වැඩි. වෙනදටදී බොහොම සංවේදී. අන්නේ සංවේදී බව ටික කාලයකට වැඩ ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ කරන්න හදන්නේ ඒ දැකපු දෙයම වෙන දෘෂ්ටි කෝණකින් බලන එක. ඉතින් ඒක නිසා මේක මේ පොදු ඔක්කොටම දෙන්න උපදේශයක් නෙවෙයි. Tamanට වැටෙනවා නම් මේ වගේ හිත අලුත් වෙන ගතියක්, එහෙම නැත්නම් හිත තිරියන් වෙන ගතියක් මේ අරමුණට බොහොම සජීවී වෙන ගතියක් ඒ පරිශන පොඩ පොඩ ඒවා කරලා කරලා කරලා මේකෙදි මේ දැනෙන මේ තාරාවගේ වගේ එහෙම නැත්නම් මේ ඩයිනෝසෝ කෙනෙක් වගේ කියනවා හොඳු රූපක විතරයි. බුදු සංඥා විතරයි. එහෙම නැත්නම් පට වියාපෝ තේජෝ වශයෙන් උණුසුම සීසෙ දැනනවා කිව්වත් රූපක විතරයි. නමුත් අරකට වැඩිය මේක නවමුතාවයක් තියෙන වෙන පැත්තකින් පෙන්වන නිසා ඒ නිසා මේකෙන් අලුත් කරගත්තට ඒකේ දෝෂයක් නැහැ. නමුත් සම්මත ලෝකේ නම් ලොකු ස්වාමීන් වහන්සේගේ පොතේ ලියලම තියෙනවා සක්මන් කරනකොට ඇස් දෙක වහගෙන කරන්න යන්න එපයි කියලා මම හිතන්නේ අහල පහල ඉන්න කට්ටියගේ ආරස්සාව පිණිස සලකලා වෙන්නේ. ඒ මේක අර පොදුවේ සක්මන් කරනකොට එම ආනාපානදී හිත හොඳි සමතයටපත් වේ. පැයක් පමණ වේලා යද්දී හිත උඩු අතට ඇදී යාමක් දැනේ. ඒද දැනී නැවතී පැය භාගයක් පමණ වෙදී නැවතත් හිත ඇදී යාමක් දැනේ. මේ කීප දිනක්ම නොකඩවා සිදුවේ. ආනාපානේ හරහා රූප වේදනා සංඥා සංස්කාර මෙනෙහි කිරීමේදී ද මෙය එලෙසටම සිදුවේ ගරු ස්වාමීන් වහන්සේ මේ භාවනා දියුණුවක්දයි කරුණාවෙන් පහදා දුන්න මැනවි මේකේ මේ යට කොටස මම අනුමත කරන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ මේ අංග ආනාපාන හරහා රූප වේදනා සංඥා සංකාර මෙනෙහි කරනවා කියන එක ඒකක් එහෙම පොතක නම් මම දැකලා නැහැ ආනාපානෙදී එලෙඹ සිටි අරමුණට මුහුණ දෙනවා මිසක්කා ඒකේ මේ රූප වේදනා සංඥා සංකාර කියලා ඒකට අර බාහිර දැනුමක් යදන්න ඕන කමක් නැහැ. පේන දේ බලන්න, පේන දේ බලනකොට ඒ හතර මහ භූතයන් පේන්නේ ඇදෙන ගති, තල්ලු කරන ගති, කම්පන ගති, චංචල ගති, උණුසුම් ගති, සිසිල් ගති, එකතු කරන පිඩු කරන ගති, විසිරණ ගති වශයෙන් තමයි. ඉතින් ඒක නැවත නැවත දැකීමෙන් මේකේ සිද්ධ වෙන්නේ ධාතු ක්‍රියාවලියක් බව තේරුම් ගන්නවා මිස නැත්නම් ඒකට අපි ඉද පහසුකම් සලසනවා මිස මේ මේ භාවනාවට සැක උපදවා දාගන්න එපා අභියෝග කරන්න එපා මේක හිතලුවක් නෙවෙයි නං ඇත්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂේ නං ඒක අදාහ ගන්න ඕනේ මොකද දෙවන්නේකින් සාක්ෂි දෙන්න දෙවන්නේක් අත්දකින්නේ නැහැ මේක. තමන්ම අත්දකින්න දෙයක් නම් යකා වුණත් කමන්නේ. හිතලුවක් නම් මොන වාසියක් වුණත් ඇති වැඩක් නැහැ මොකද අන්තිමේ හිතට වටා ගැනීමක් වෙන නිසා ප්‍රත්‍යක්ෂ කියලා දැනගන්න හොඳම වැඩි තමයි මේක නැවත නැවත වෙන්න දෙන්නේ. හැබැයි කවදාකවත් මේ රූප වේදනා සංඥා සංකාර වගේ කියන නම් වණන් මේකට දාලා සුතමේ ඥානේ දාලා මේක මේ දෙවෙනි මට්ටමට දාගන්න එපා අවුල් කරගන්න එපා යම් දෙයක් හඳුනා ගැනීමට ස්පර්ශය අවශ්‍ය නේද මේ කරුණ අනුව ආස්වාද ප්‍රසවාසී මුලමෙදා හඳුනා ගැනීමට වායෝ ශරීර සමග ස්පර්ශය සිදුවී තුනේද ආස්වාසයේදී වායෝ උඩුතලයේ දැනීම මුල කියාද සිටිය හැකිද කරුණාකර මේ පහදා දෙන්න. මේ කියන වාක්‍ය නම් එහෙමම විය යුතු නෑ. මේ යම් දෙයක් හඳුනා ගැනීමට කියන්නේ සංඥාව පදනම් වෙලා තියෙන ස්පර්ශය කියන එක නම් ඒක පිළිගත්ත කාරණාවක්. සංඥාවට පදක්ඛාන වෙලා තියෙන ස්පර්ශය ආස්වාස් ප්‍රසවාසයේ මුලැමැදාක අඳුනා ගැනීමට වායුව ශරීරය සමග ස්පර්ශයේ සිදී යුතු නේද? ඒකත් හරි. ආස්වාසයේදී වායුව උඩුතලයේ දැනීම මුල කියා සිටිය හැකිද? ඒක ඉතින් හරියට මේ තනක් හෝ විලාවක් අනෝ කියන්න බෑ. අවබෝධය අනුවයි තියෙන්නේ. මම හිතන්නේ මේ රිට්ටි ටිකේ මෙතන කොහොමද මම එක දවසකුත් මතක් කරා. Taman දොරටු පාලයා නම් ඒ කියන්නේ දෝවාරිකයා නම් තමන් ආරක්ෂා කරන ආයතනයේ අයිතියේ දොරෙන් පෙරහැරක් ඇතුල් වෙනවා. වාහන පෙලක් ඇතුල් වෙනවා. එතන මේ පළවෙනි වාහනේ කියලා. පෙරහැරේ මුල කියලා දොරටු පාලයා තමන් ඉන්න තැන ළම ලාරනවා. ඊට පස්සේ අන්තිම වාහනේ යනකොට දන්නවා මේක අග කියලා. ඒ දෙක මැද හරිය මැද. එයාගේ හුස්ම කියලා කියන්නේත් ඒ වගේ කෝච්චයක් වාගේ යන එකක්. ඒ යන හුස්ම නොදැනෙන තැනක ඉඳලා දැනෙන්න පටන් ගන්න තැනම මුල කියනවා. ඒක මේ උඩුතලද නාසයේ මැදද තනක් වශයෙන් කියන්නත් පුළුවන්. එනසම් ස්පර්ශය පටන් ගන්න වශයෙන් කියන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට කීපවත් කීප පැත්තකින් මේක තහවුරු කරගන්නවා. හැපෙන තන වශයෙන්, ස්පර්ශයේ වශයෙන්, ආස්වාද ප්‍රසවාස වශයෙන් දහස්වර කරනකොට තමයි කරපු කරපු දේ නැවත නැවත ගලයක වුණත් ඇවිදිනුනට ඇවිදිනුනට පාර වැටෙනවා වගේ තමන් තමන් පිළිබඳව තමන්ගේ මත්දැකීම් පිළිබඳව මේ විශ්වාසයක් පහළ වෙන නිසා මේක ඔව් කියලා හිතාගෙන හරි කියලා හිතාන නැවත නැවතත් මේක තහවුරු වෙන්න දෙන්න අවශ්‍ය අනුග්‍රහය භාෂුකන් සලසන්න කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේ යෙදී සිටිති ආනාපාන සති ආස්වාසී මුලත් අගත් වැටුනේ ශුන්‍ය භවය කිසිවක් නැති තැනකින් පටන්ගෙන කිසිවක් නැතකට යන භවය මේ ශූන්‍යතාවයට මේ භාවනා නිවැරදිව දැකීමක්ද මේ පහදා දෙන වෙන ඔබාංශික ඉල්ලා සිටිමි මම දැනගන්න ඕනේ මේ කියන දේ හිතලුවක් නෙවි අත්දැකීමක් නම් මේක දිගේ ගියාට කමන්නේ භාවනා කරන වෙනකොට හිතලා මේ කියනවාද කියලා මට මේ අකුරු වලින් කියන්න බෑ තමන්ට හොඳට මේක තේරෙනවා නම් ආස්වාසේ මුලත් වැටුනේ ශූන්‍යයි ආස්වා මේ ප්‍රස්වාසේ අසසෙන් වුණත් අගත් වැටුනේ ශූන්‍ය බව කියන එක ඒක හොඳටම අත්දැකීමෙන් කියනවනම් නම ශූන්‍ය කියලා දැම්මත් එකයි මොකක් වුණත් එකයි මේක නැවත නැවත වෙන්න දෙන්නේ නමුත් මේක හිතලුවක් වුණොත් නම් මට වගේ කියන්න බෑ ප්‍රත්‍යක්ෂේ නම් හැපීම නම් වැටෙන්නේ භාවනා ඉදිරියට යනවා කියන එක කියන්නේ ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට කය ඉදිරියට සහ පිටිපසට වෙන්නේ මූණ වැඩි මූණ බිම වැඩිවීමට තරම්. තවත් පිටික දෙපසට වැනි පෙරලී යාමට තරම්. එසේ වුද පැය පැය හතක් කියලා වගේ ලියලා තියෙන්නේ. පමණ ආසනයේ සිටිය හැකිය. මේ දකිමින් දනිමින් සිටින අතර ඒ කයි විපරිණාමයේ හිතේ. සැබවින්ම මේ කයි විපරිණාමයේදී ව්‍යාකූල භාවයක් ද අනුකම්පාවෙන් පහදා දෙනවාද? නැ මේක සාමාන්‍යයෙන් මං කිව්වේ අර අපි මේ දවස්වල අද දවසත් ඇත්ත සඳ දවසක් අපේ විනය සාකච්ඡාව තියෙන දවසක් අද පොය කරපු නිසා අපිට කරන්න බැරි වුණා. ඒ විනය සාකච්ඡා කරනකොට ඒ ත්‍ෘතිය පරාජිකාවේ ආනාපාන සති කොටසේ හරි ලස්සනට පෙන්ලා දීලා තියෙනවා මේ වැනෙන, සැලෙන, කම්පන, චංචල, ඉන්ජන, පන්දන ස්වરૂප වගේක්. ඒවා හොඳට විස්තර කරලා තියෙනවා හිතේ තාමත් මේ කඹේ ඇවිදිනා වගේ හිත ප්‍රමාදීම ඇවිදිනකොට මකුළුවෙක් කඹේ යනකොට මකුළු දැට තට්ටු කරපුවාම මේ මකුළු වටේ පුංචි හැම කම්පනයක්ම මකුළු දැට දැනෙනවා වගේ සමහර වෙලාවට එකලස් වුණාට පස්සේ ඒ පුංචි දෙයකින් පවා සැලෙන්න පටන් ගන්නවා. හරියට මේ කඹේ ජීමිනා යනකොට යද්දි කඹේට තට්ටු කරා වගේ. ඉතින් අන්න ඒක වෙනකොට ආස්වාසයේ තිබුණ හිත ප්‍රසවාසයට යනකොට වෙන දෙයක් ගැන කල්පනා කරනකොට පාට කම්පන චංචන ඉන්ජින පන්දන කියන දේවල් සිද්ධ වෙනවා. ඒ අර හිත අලුත් එකලසකට අලුත් තීක්ෂණ භාවයට යන්න හදන වෙලාව. ආන් මේ වෙලාවේදී යෝගාවචරය කය පූජා කරන්න ලෑස්තිලා යන්න ඕන. ජීවිතේ පූජා කරන්න ලෑස්තිලා යන්න ඕන. නැත්නම් මේ කය සලනවා, උණුසුම් වෙනවා, කම්පන වෙනවා, සත්තු දුවනවා, নানা ප්‍රදේවල් වෙනවා. ඉතින් මේ ඔක්කොම සලකලා ඒව ඔක්කොම හදන්න ගත්තොත් භාවනා කරනවා. ඉතින් ඒ නිසා ඒක නැවත නැවත වෙනකොට ඉඳ ගන්නකොට මතක් කරන්න කියනවා කාය ජීවිත নিরপেক্ষව. කාය තිබෙන්නේ තිබීවා ජීවිතේ තියෙන්නේ තිබීවා මම සතිය නරතු කරනවා කියලා යනකොට මේ වගේ වෙනවා. හැබැයි මාගේ අත්දැකීම වෙනවා මම දැකලා තියෙනවා. මේ වගේ සැලෙන වැනින ගති කඳ ශරීරයේ මහත අයට ගොඩක් වෙනවා. සක්මන් නොකරන අයට ගොඩක් වෙනවා. කඳ මහත වුණත් හොඳට ව්‍යායාම කරලා වාඩි වුණාම මේක එනවා අඩුයි. භාවනා කරන්න ආපුවාම ශරීරයට ලැබෙන ව්‍යායාම අඩු නම් භාවනා වෙදී ව්‍යායාම කරනවා. මේට වැඩි දේවල් කරනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ පරියන්කට යනකොට විශේෂයෙන් මේකේ තියෙන විදිහට පැය දෙක පන්නලා යනවනම් ඊට කලින් ඇති වෙන්න සක්මන් කරලා ඇති වෙන්න හොඳට මේ කර්මණී කරගන්න ඕනේ නොකරොත් සක්මනේදී පරියන්කේදී ඔය වගේ වෙනවා නමුත් ටික කාලයයි ඊට පස්සේ ඔක එහෙම ගිවිලා ගිවිලා මේ සලලා ආය නතර කරන වෙලාවක් එනවා ඒක නිසා මේක හරහා යන්න වෙනවා ඔක්කොටම වෙන්නේ ඔක්කොට මෙන්න සමහරෙකුට මම බුරුමේ ඉන්න කාලේ ඒ අම්මා මේ වියට්නාම් වල වියට්නාම් එක්කනේ ප්‍රංශේ ගිහිල්ලා බාහන මන්ත්‍රණයක් හදලා යමගේ එකම අදිෂ්ඨානය තමයි රසම රස කෑම හදලා දෙන එක යෝගාවචරින්. ඉතින් හරි ප්‍රසිද්ධයි. පොඩි භාවනා මධ්‍යස්ථානයක් ඒ අම්මාව භාවනා කරන්නේ. ඇවිල්ලා භාවනා කරනකොට හරි ලස්සනට විස්තර කරනවා මේ කොන්දේම. ඉඳ ගත්ත ගමන් එනවා පරියන්කේ ඉන්නකන් ඉන්නව නැගිටපුවම ඉවරයි. ආන බිම්බි වැකිලිම කරන්නේ ආයේ මොකොත් නැහැ සිංහල ඉංග්‍රීසි බෑ. ඊළඟ වියට්නාම් භාෂාවෙන් කතා කරන එයා වියට්නාම් ආමතුන ඉංග්‍රීසි දානවා සයිඩෝක ට්‍රාන්ස්ලේටර් ඉංග්‍රීසි භාෂාවෙන් බුරුමෙට දානවා. බුරුමෙට දැම්මට පස්සේ හොඳ ලස්සන විනාඩි 15ක් දෙනවා අහගෙන ඉන්නකොට ඇඟ රිදෙනවා අපි. ඒ තරම්ම ඇඟ රිදෙනවා. ඉතින් අම්මා හරියට කියනවා අදත් මේ විදිහට ආයෙම කපනවා වගේ පුච්චනවා වගේ අඹරනවා වගේ දෙනවා මම ඒත් පුළුවන් තරම් පිම්බි මහැකලින් බලනවා ඒත් වෙනවා කියලා අසතුටක් මොකුත් නැහැ. මම මාස 18කට වැඩි හිටියා එකමයි. එක දිගටම වේදනාවමයි. අනික කියලා හොඳට සක්මන් කරගෙන ඊට පස්සේ මම 2001 ගියා. 2001 කනට ඉන්ටර්නැෂනල් රිට්‍රීට් එකක් එතන හිටිය 80 දෙනෙක් විතර රටවල් 16ක විතර කට්ටිය. ඊට පස්සේ ඒ කමටහන් සුද්ධ කරපු සයඩෝ කාට මං ගිහලා වන්දනා කරනකොට කිව්වා අර අම්මා ඇවිල්ලා හිටිය දැක්කද කියලා. ඊට පස්සේ මං කෝ කියලා. ඒකට උණයි කිව්වා. අර තියුණ ඔක්කොම එකට වෙලයි කිව්වා ඒ ෂයඩෝ සැක කරගෙන හිටියේ මේ අම්මට කවදාකවත් කරන්න බැරි වෙයි කියලා. හැබැයි මං එදා ඉඳලම දැක්කා ඒ කොච්චර වේදනාව විස්තර කරත් හරියට වෙලාවට සක්මන් කරනවා හරියට භාවනා කරනවා හරියට මෙල්ල report එකක් දෙනවා. ඒ පණ්ඩිතයන්සනේ පණ්ඩිතයන්ස ගෝලර හාමුදුරු ඊට නායක සාන්නාන්සේ කිව්වා මටත් මටත් හරි සතුටක් කිව්වා. ඒ මට්ටම පන්නේ නැගවිච්ච මාස 18ක්ම හැමදම කියනකොට ඒක දහසක් කමටහන් සුද්ධනට කියනවා මේ කියන්නේ කියලා ගිය ආත්මේ පොලිස් කාර්යයක් වෙන්නද කියලා කියන්නේ. දකින් දකින් ඊට ගහන කෙන කරන්නේ. ඉතින් ඔගේ වෙන්න එපායිද? ඉඳ ගන්න ගන්න වාරේ වේදනා. ඉතින් මේ වගේ සැලෙන කට්ටියට අනික් කට්ටියක සංසන්දනය කරලා බෑ අපේ අර තියෙන කර්ම වේග. ඒක කොහෙන් හරි මේක මේ account balance කරගන්න බෑ නිවන් දකින්න ඉස්සලා අරවට ගෙවන්න එපා. එරියස් එක ගෙවන්න එපා. ඉතින් ඒකට ටික සමාහට පැක් බිල් දෙනවා. අවසන් ස්වාමීන් එතනදී මේ ආනාපාන සතිය කරනකොට කය පැද්දෙනකොට ස්වාමීන් වහන්සේ එතකොට ආනාපාන සතිය අරමුණ කෙරෙහි කොහොමද සිත පවත්වාගෙන අර කය පැද්දෙන ගතියට සිත යනවා නේද ස්වාමීන් ඔය කය පැද්දිලා දැනගෙන කතා කරනද ප්‍රශ්න නිසා කතා කරනවද මගේ ඒ ප්‍රශ්නේ තියෙනවා ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට මම ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ තමයි දැනගන්න ඕනේ මම කය පැද්දීම කියන අදහස නෙවෙයි වාඩි වෙන්නේ ආනාපානෙ ඉන්නේ ආනාපානිය කය පැදීම එන්නේ ආනාපානෙත් එක්ක හාද වේගෙන යනකොට. ආනාපානෙත් එක්ක යාළු වේගෙන ආනාපාන මූණට මූණ දාගෙන ඉන්නකොට තමයි ඉන්න පටන් අරගන්නේ. එතකොට ආනාපානෙ ගෙවෙමින් පවතිනවා වේගය පැද්දෙන වේගය වැඩි වෙන්න පටන් ගන්නවා. නැත්නම් ආනාපානෙ එන්නේ තුනී වෙන්න පටන් ගන්නවා. සුවද වෙවි වෙවි තුනී වෙනවා. තුනී වෙනකොට වෙනකොට කම්පන චංචල වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට යෝගාචර එක දැනකට එනවා බැලිය යුතු අරමුණ සූක්ෂම වේගණ යන අතර කොහෙද යන එකක් ඇවිල්ලා Taman හරියට පෙළන්න පටන් ගන්නවා. දැන් යෝගාචර තක්කමුක් වුණොත් බය වුණොත් බොහෝම ඉක්මනට ආනපානේ පැත්තක දාලා මේකට කලකොල වෙනවා. යෝගාචර ලෑස්තිලා යනවනම් හරියට මේ කාලේ ඉර නගිනකොට හඳ බයි. හඳ එළිය අඩු වේගෙන අඩු වේගෙන යනවා ඉර නගින්න නගින්න නගින්න හඳ නොපෙනී යනවා. දැන් අපි ඉන්නේ අවපක්ෂේ. ඊයේ පෙර දවුණා. දැන් අදින් පස්සේ ඉවරයි. අද මොකද අව අව මේ මේක ඉවරයි. අන්න ඒ කාලේ හඳ බලනකොට වගේ දැන් පාන්දර 4ට බලනකොට හඳ තියෙනවා. 5ටත් තියෙනවා. 5යි හමාටත් තියෙනවනේ 6 වෙනකොට ඉරණගිනවා. ඉරණගිනකොට ආලෝකය අඩු වෙගෙන අඩු වෙගෙන යනවා. ඒ ස්වභාවයෙන් අපි වෙන්නේ හඳ අමතක කරලා ඉරේ එළිය දිහා බලන එක. නැත්නම් ආනාපානි හලලා එන කම්පන චංචල දිහා බලන එක. ඉතින් මේක හෙටත් බලනවා අනිද්දාත් බලනවා අපි ලෑස්තිලා යන්න ඕනේ ඉර කොච්චර පෑවුවත් ගෙවෙන්නා වූ හඳ තුනී වෙන්නා වූ හඳ බැලුවොත් දවල් 8ට බැලුවත් හඳ තියෙනවා. මේ ඩිස්නි අතින් වෙන කතාවක් තියෙනවා. ජීත් බැට පැහැර ගන්න අතින් වෙන කතාවක් තියෙනවා. ප්‍රකටතාවය අතින් වෙන කතාවක්. නමුත් අපිට බලන්න පුළුවන්. එතකොට තමයි අපේ සතිය එන්නේ තීක්ෂණ වෙන්නේ. ඒක තමයි මානසිකාරය කියලා අපිට ඕන දේ බලනවා අනිත් දේවල් නොබල සිටීමේ හැකියාව. නැත්නම් මේ සිද්ධිය වශී කර ගැනීමේ හැකියාවට මෙයාගේ අභියෝග නැත්නම් අපි කවදාද දිනු වෙන්නේ නැහැ. හැබැයි හැම කෙනාටම කම්පන චංචලෙන්නේ නැහැ. මොකක් කරියන්නේ? මොකක් හරි ඇවිල්ලා ආනාපානෙ හොඳට හැක් පිට හැක් දිලා බලාගෙන යනකොට ඒක ගෙවෙන්න ගෙවෙන්න මේ පැත්තේ මොකක් හරි ඒක හරියට කියනවනම් ඔය පාරවල් ලයින් මැජික් පෙන්නන මැජික් කාරෝ ඉන්නේ. ඒ මිනිස්සුර බෙරේ හොල්ලනවනේ එක ගානකට. ඒ බෙරේ හොල්ලනකොට මේ ඇතිට්ටක් ගාල එකක් දානවා. මිනිස්සු අර පැත්ත බලනකොට ඇස් බැඳුම කියන්නේ ඒකයි. බෙරේ හොල්ලන දිහා බලනකොට මේ ඇතින් එකක් දානවා. ඉතින් මැජික් එක ඛණ්ඩ ඕනේ නම් බෙරේ දිහා බලන්න. මැජික් කාර්යය අල්ලන්න ඕන නම් මොකද්ද බලන්නේ? අනිකට දිහා පොඩ්ඩක් බලන්න එකයි තියෙන්නේ. අනිකට බලන එකට මැජික් කාර්යයට එපයි කියන්නේ බෑ. එපයි කියලා හිටියත් අපේ කට්ටකම තියෙනවා නම් ඌ අරේ හොල්ලනකොට දැනගන්න මේ කරන්න තමයි හදන්නේ වැඩ. ඒ නිසා මේ වගේ වෙලාවදී තඩමාරුවේ දැනගන්න ඕනේ සංසාරේ මෙතෙක් කල් අපි කවදාවත් මේ වගේ තැන්වලදී 100න් එලඹ සිටි 100න් ගිහිල්ලා නැහැ. අපි මේ ප්‍රකටතාවය අනුව සිත් පැහැර ගන්න සුළු දේවල් අනුව ගියා. නිසා බුදුරජාණන් අපිට දීලා තියෙන ගොරෝසු දෙයක් ඉන්නකොට ඉන්නකොට සියුම් වෙනවා. සියුම් මේකනේ යනකොට අනිවාර්යයෙන් මොකක් හරි වෙලා කරදර කරනවා. ඒ කරදර කරද්දි අරමුණ පාවා නොදී අරමුණ දිගේ හිත පවත්තන්න යනවා කියන එක යෝගාචර කලින් කිවිස ගන්නවා. කිවිසගෙන කියන්නේ හදවතින් ඔබ යුද බිමේ අපි තනි කලේ නැත කිසි දිනේ හදවතින් අප යුද බිමේ අපි තනි කලේ නැත කිසි දිනේ කියලා ආනාපානත් එක්ක කොම්ප්‍රොමයිස් එකක් අහගෙන යනවා. නැත්නම් ආනපනේ අසරණ වෙනවා. අර කොහෙන්ද වෙන එක රජ වෙනවා. තේරුණාද? අපි මට නැගේ තේරුණා කියලා හිතෙනවා. ඔළුව ඔල්ලපු තාලෙන්න තේරෙන තීරින්නේ. මේකේ තියෙන ඊයේ අපිට ලැබුණ පොත් මේ කාලෙදී කීවට වරදක් නැද්ද? ඒක වරදක්. ඒ පොත් දීපේකේ වරදක් නෑ. ගෙදර ගිහිල්ලා ඕන තරම් කියවන්නේ මේ රිට්‍රීට් එකේ ඉඳද්දී කතා කරන්න එපා. පොත් කියවන්න යන්න එපා. රේඩියෝ අහන්න යන්න එපා. ඒකෙන් ඒක වෙන්නේ නිකන් අවු කරන දෙයක්. ඒ නිසා මේ පොත්වල තියෙන ගෞරවය වශයෙන් ඒක තියාගන්න ගිහිල්ලා පස්සේ මිට කියවන්නේ වුණා මමත් ගරු කරන මගේ ගුරු හාමුදුරන්ගේ පොත් නමුත් මොන හාමුදුර කෙරුවත් අපි මේ කරගෙන ඉන්නේ සීරියස් වැඩක් අපි කියන්නේ ඔපරේෂන් තියටර් එකේ වැඩ කරද්දී මිනිස්තාවයි කියලා දොර අරින්නේ නැහැ නේ. මේ ප්‍රොෆෙෂනල් ඒ කතා මොනවාක්වත් බෑ මේක ඔපරේෂන් එකක් ගන්න. දැන් අපි ඩිසින්ෆෙක්ට් කරලා තියෙන්නේ මේකට මොන දියාවත් විස බීජ වෙනවා. එතකොට හෙල්ත් මිනිස්ටර් ආවයි කියලා දොර අරින්න බෑ. ඒක හැටි නිසා පියුරුනාට පස්සේ අපි පොත් කියමු. කර්ණී ස්වාමීන් වහන්සේ භාවනාවේ ගැඹුරු අත්දැකීමක් ඇයි හැඟෙන වචනයෙන් පැවසීමට නොහැකි ඉන්ද්‍රිය විමුක්ත ස්වභාවය හඳුනාගත නොහැකි වුවද ඊටමත් සියුම් අන්තිම අවස්ථාවේ පැවතුණු தත්ත්වය තුළ නීවරණ නොමැතිනම් පංච බල තිබේනම් සතර සතිපට්ඨාන තිබේනම් මේ ආදි වශයෙන් එම தත්ත්වේ නිවනේයි මාර්ගඵලයක් නිවනේයි විය හැකි නේද? මේ සමග මැනීමක් සිදුවන බවද දැනේ. මේකට සරුවචනත උනන්දු කිරීම පිණිස කිලංක මේකට තදංග නිබ්බුති කියන වචනේ පාවිච්චි කරනවා. නිබ්බුති කියන්නේ නිවනටමයි. තදංග කියන්නේ ඒ ඒ චිත්තක්ෂණයේ තියෙනවා විවේකී. ඒ ඒ චිත්තක්ෂණයේ විමුක්තිය තියෙනම ඊගාට එන්න පුළුවන්. නමුත් මේකෙන් කියන්නේ තමන්ට මේ ජීවිතේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් බවට ඉඟියක් තියෙනවා. හැබැයි ඒක තාම බුද්ධියට සින්න වෙලා නැහැ. ඊට පස්සේ යාට කරන්න තියෙන්නේ මේ චිත්තක්ෂණයට දැන දේ ටික වේලාවක් පැවැත්වීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන එක. ඒ ලැබිච්ච දේ වැඩි කරගෙන වැඩි කරගෙන යනකොට පතුරවගෙන විසිතුරු කරගෙන යනකොට යනකොට තමන්ට ඒක තුළ ලැබෙන මේ පරිචය අත්දැකීම පුදුමාකාර විදිහට මේ කස කැවෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා පසු කාලීන ආචාර්යවරු ලියලා තියෙනවා යථාපාකටං විපස්සනා විනිවේෂෝ පච්චා අනුපහට්ටං තේනව උපායේනෝ පට්ඨපෙත්තා සම්මසිතබ්බං කියලා. ඉස්ලාම ප්‍රකට වෙන දෙයින් බහ ගන්න. යථාපාකටං විපස්සනා විනිවේෂෝ යම් තැනකින් යමක් ප්‍රකටද එයින් විපස්සනාට බැස ගන්න. පස්සේ අප්‍රකට දේවලුත් උපායෙන් ප්‍රකට කරගෙන සම්මර්ෂණය කළ යුතුයි. ඉස්ලාම කොයින් හරි මේකේ කොක්ක ගහ ගන්නවා. කොක්ක ගහන එක ඇසුරු කරන්න කරන්න කරන්න ඒකෙන් නොපෙනිච්ච පැති නොදක්ක පැති දැක ගන්න පුළුවන් වෙන නිසා මේක උනන්දු කළ යුතු තත්ත්වයක්. නමුත් මේ ගහේ ගෙඩි තිබුණාට තාම කිරි වැදිලා නැහැ. එනිසා ගෙඩිය තියෙනවා. තාම ඉතින් කිරි වදින්න ඕක එහෙමම මේ වැඩේ වෙන්න ඕනේ. එතකොට තමයි ඒක දුම් ගහලා ඕ ඉදවලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට අනුග්‍රහ කරන එකයි කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සැප දුකක් දුක උලක් සහ අදුක්කම සුඛය පෙරළන බවක් යන්න ගැන ඊයේ සාකච්ඡා වුණා. ගෞරවයෙන් මේ සැප දුකක් සහ දුක උලක් යන පැහැදිලි කරන සීක්වා මේ සැප මේ ඔක්කොම ඇතරම් පණින් කියලා කියන්නේ කියන්නේ වචන පද පෙරලි කියලා කියන්නේ ඔය කටුකුරුගේ ස්වාමීන් වහන්සේ දැනට ඉන්න පද පෙරලියේ අන්තිම දක්ෂයා. ඊට ඉස්සෙල්ලා හිටියේ WS කරුණාරත්න මහත්තයා. ඒ මහත්තයාත් හරිය දක්ෂයි. දේශනා කරනට හරියට වචනේ අරගෙන ඒකේ ඒකෙන්ම කරකොල අනිත් පැත්ත ගන්නවා. අපි සාමාන්‍ය ඔය තේරවිලි කතා තියෙන. තේරවිලි කවි තියෙන ඉස්සර ඒ වගේ. මේ ශාන්තිය යතින් නිරුක්තියට අද ලංකාවේ කවුරක්වත් නැහැ. සංස්කෘතයට, ඉංග්‍රීසියට, සිංහලයට, පාලියට. හතරෙම ඕනම පදයක් දුන්නොත් ඒක පතුරු ගහලා ඒකෙන් ඒ උපයන තියෙන හාස්‍ය රසයයි ගැඹුරයි ඔක්කොම ගන්න පුළුවන්. මේ සරුවච්චන් වහන්සේ යතින් බලනකොට ලෝකේ හිටපු අන්තිමම මේ సౌందర్యවාදියා හරි ලස්සනට පද පෙරලි කරලා තියෙනවා. උන්වහන්සේ සැප මේ සාමාන්‍ය ලෝකයේ විඳින සැප දකින්නේ දුකක් බවට පෙරලෙන දෙයක් විදියට. මේ සැප හැමදාම හිටින්නේ දුකට පෙරලෙනවා. දුක හැමදාම හිටින්නේ සැපට. ඒ නිසා බුදුහාමරගේ ආර්ය විවරයේ පෙරලෑමක් තියෙනවනේ ඒක දුකක් කියලා කියතියි. සැප කියන එක පෙරලෙන සුළු දෙයක් නක්. දුකට මාරු වෙන දෙයක් නම් ආර්ය විවරය ඇටියට පෙරලෙන සුළු ගැතිය නිසා ඒක දුකක්. දුක උලක් කියලා කියන්නේ ඒක උනාට පස්සේ ස්පාසු දෙන්නේ ඇහි උලක් කරනොත්, ඇඟේ උලක් කරනොත් ඒක අයින් කරන්න ඇඟත් වෙහෙස වෙනවා, හිතත් වෙහෙස වෙනවා, ක්‍රියාත් කයත් වෙහෙස වෙනවා. ශරීරේ පවා ඒ උල අයින් කරන්න මේ මේ එතන අර්බුද ඇති කරනවා. අතපව අලන්දානද කෑ ගහන්නට හිතෙනවා. ඒක නිසා දුක කියලා කියන්නේ ඒක පෙළෙන ගැටියක් ඒ නිසා ඇඟේ උලිච්ච උලක් අදුක්කම සුඛය යටින් බලනකොට ගොඩක් හොඳයි. නමුත් අදුක්කම සුඛයත් හැමදාම තියන්නේ. ඒක දුක බවට සැප බවට පෙරලෙනවා. ඒ නිසා ඒකත් පෙරලෙන සුළු එකක්. ඒ නිසා අන්ත දෙක කියන්නේ සැප දුක දෙක අන්ත දෙක අතහැරලා මධ්‍යම සුඛ ප්‍රතිපදාවට ඇවිල්ලා අදුක්කම සුඛයට ඒකත් අතාරින්න. එතකොට ටිකක් කරකොල අතහැරියා වගේ අන්ත දෙක අතහැරලා මැදට ඇවිල්ලා මැදත් අතාරින්න කියනවා. ඒක තමයි මජ්ජේ සූත්‍රය අපි දෙකන්දුවලදී කෙරුවා. ඒකේ උදාහරණ හයක් පෙන්නලා පෙන්නනවා. අන්ත දෙක කියන්නේ තන්නේ කර පාඩු බිස්නස් එකක්. ඊට පස්සේ බිස්නස් එක හරියට යනවා කියලා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව ඒකත් හදලා තියෙන්නේ ඒක ඒක විසින් අතාරන එක. ඒක නිසා වචන වලින් කියන්න බැරි තැනකට වචන අරහම ගෙනියමක් මේකේ තියෙනවා. ඒ උබවන්තේ විචිත්වාන මජ්ජේමන්තාන ලිප්පති කියන කතාව ස්වාමීන් වහන්සේගේ මතක් කරා. ඒ ਸਰවචන්නාංශයේ පින්නපාත යන වෙලාවට මේක සර්කස් කාර්යයක් මුණගස් හතක් උඩට බැඳගෙන උණ ගහ උඩ බැලන්ස් කරගෙන හිටියා. ඉතින් මිනිස්සු එයා ගැන ස්තුති කරින් ඉඳදී මේ මංසය සරුවචනාංශයට උඩ ඉඳදීම උණ ගහ උඩ බැලන්ස් කරගෙන ඉඳදී වන්දනා කරලා තියෙනවා. එතකොට බුදුරජාණන්ස කියලා තියෙනවා ඔබ දැන් මුල මිදලා තියෙන්නේ අග මුදලා තියෙන්නේ පුළුවන් නම් මැද මුදපන් කියලා. උණ ගහ උඩ මෙහෙම තියෙද්දි රහත් උනායි කියලා තියෙනවා. කියන්නේ සැප දුක දෙක විතරක් නෙමෙයි මැද තියෙන අදුක්කම සුඛියුත් මිදෙන්න කියන එකයි කියන්නේ. ආස්වාද ප්‍රසවාස හැපීම ප්‍රත්‍යක්ෂ කරගනු ලැබුණු පසු ඒ අනුව නාම රූප ධර්මයන්හි හඳුනා ගැනීම පිළිබඳව තවදුරටත් පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි. මේකෙදි මේ ආස්වාද ප්‍රසවාසයේ හැපීම ප්‍රත්‍යක්ෂ කරපු සාක්ෂි මට දෙනවනම් ඒක අරහා තමයි මට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. ප්‍රත්‍යක්ෂ කරගෙන ලැබූ පසු කියලා මූල ධර්මානුකූලව මට කියන්න මේ ආස්වාද මේ ප්‍රසවාස කියලා ප්‍රත්‍යක්ෂ කිරීමට ලැබිච්ච අත්දැකීමක් අත්විඳීමක් තියෙනවනම් ඒ තොරතුරු අනුව තමයි මට කියන්න වෙන්නේ. නාම රූප පරිච්ඡේ ඥානේ ඔය මේ කවුද මේ මහෞසත පරිතුපා ඉන්න කාලේ රජ්ජුරුව පත්‍රණ තියෙන කාරක සභාවනේ රාජ්‍ය සභාව. පත්‍යන් නිලලාදී මෙයාට මේ හරි රජ්ජුරුව කරපෙඩේ කියලා හරියලු අනිවිඩයක් කළු රාජකාරි වශයෙන් සේවකයෙක් මගේ වැලියොන් කියලාව කැඩුනා. වැලිලනු අඹරලා එවන්නේ කියලා. ඉතින් අර මෙයා පණින කළේ ඒ පණි ගන්නේ කැඩිච්ච එකේ කෑල්ල මට එවන්නේ කියලා. එතකොට මට ඉතුරු කෑල්ල හදලා දෙන්න ඕනේ. ඉතින් රජුර පරාදයි. ඒගොල්ලෝ මේකෙත් මට කියන වැලියනක් අම්බරලා දෙන්නයි කියලා. මං කියන්නේ කැඩිච්ච කෑල්ල මට දුන්නොත් මං ඒක දිගේ කියලා දෙන්නම්. එහෙම නැත්නම් මේ මූලධර්ම වල උත්තර දෙන්න පුළුවන් නම් මේ වගේ පොත් තිලා කියතයි. Tamange අත්දැකීම. ආසාර ප්‍රත්‍යක්ෂයේ හැපීම ප්‍රත්‍යක්ෂ කරගෙන ලැබූ පසු අපිට කරපු හැටි මයිත් එක සංනිවේදනය කරන්න නැතුව මට ඉදිරියට යොමු කරවන්න බෑ. එහෙම එහෙම සාරබහුම සියල්ලම සාධාරණ වූ ක්‍රමයක් නෑ. ඒ ගැළපිච්ච ගැළවිච්ච හැටි නම් තීරුම් ගත්ත හැටි නම් මට කියලා දෙයක් මෙන්න මේ කොටස නාම කොටස මේ කොටස රූප කොටස කියලා. එහෙම නැතුව ඒ විතර කරන අමාරුයි. ඊයේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කිව්වා තමන්ගේ අනුන්ගේ ලෙස හිතනවට වඩා ඇතුළත පිටතට හිතන්න කියලා මේ තව ටිකක් පැහැදිලි කරනවාද මේකෙත් මට ඒ සිද්ධිය කියනවනම් මට ලේසි මට මතකයි මමත් හිටියා අජ්ජත් බහිද්දා අජ්ජත් බහිද්දා කියලා අපි සත්‍යපට්ඨාන සූත්‍රයේ ඒකට කියන්නේ ධ්‍රුව පදේ කියලා කෝරස් එක ඉති කායි කායනුපස්සී විහෙරති ඉති අජ්ජත්තං වා කායි කායනුපස්සී විහෙරති බහිද්දාවා කායි කායනුපස්සී විහෙරති අජ්ජත් බහිද්දාවා කායි කායනුපස්සී විහෙරති කියලා අටුවාව කියන්නේ මේක තමන්ගේ කය වශයෙන් බලන්න අනුන්ගේ කය වශයෙන් බලන්න දෙකම වශයෙන් බලන්න ඒ වෙනුවට ඒ ශාංශ කියනවා ඇතුළත කය වශයෙන් බලන්න කයෙන් පිටත මම නොවන දෙක කය වශයෙන් බලන්න. එතකොට අනුන් තමන් වශයෙන් නෙමෙයි ඇතුළත පිටත වශයෙන් තමයි බලන්නේ. එකම දේ තමයි පද පෙරලියක් මේකේ තියෙන්නේ. මේක කියනවා me and I me and not, not me and not me. I myself and not myself. මම මම කියාගන්න පුළුවන් කොටස මම කියාගන්න බැරි කොටස කියලා බලන්නේ ඒක අනුන් කියනව නෙවෙයි මම මේ කියාගන්න බැරි කොටස වශයෙන් දෙකකට බෙදනවා මේ බවුන්ඩරි කඩලා දැමීම නැත්නම් සීමා මරියාදාවල් කඩලා දැමීම පිළිබඳවයි මේ කතා කරන්නේ. ගර්ණී ස්වාමීන් වහන්සේ ප්‍රපංච විතක්ක මේ දෙක පැහැදිලි කරන්න. ඒක මේ අපි මේ දවස්වල සාකච්ඡා කරන එකේ තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා යං වේදේති තං විතක්කේති යං විතක්කේති සං ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ. ප්‍රපංච වෙන්නේ විතක් අහරහා විත ප්‍රපංච කරන කියන්නේ වාග් බහුල්‍යයට හිත කොච්ච ධම්මදෙනකට කතා කරන එකට හේතු වෙන්නේ ආසන්න කාරණානේ විතක්කය ඒ අරමුණට හිත නැංවීම. එක එක අරමුණට හිත නැංවීම. ඉතින් මේව ඇත්තටම මේ විතක්කය කියලා කියන්නේ සුද්ධ චෛසිකයක් ප්‍රපංච කියලා කියන එක බොහොම සංකීර්ණ දෙයක්. චෛසික කීපයක් එකතු වෙලා හදන එකක්. නමුත් ඒ සංකීර්ණතාවයට හේතු වෙන්නේ විතක්කය කියන චෛසිකය. සංඥාවෙන් විතක්ක ගොන් වී ඉන්පසු ප්‍රපංච කොට නැගෙන්නේද නැහැ. විතක්ක කෙරුවට පස්සේ තමයි සංඥා ප්‍රපංච දෙක කිට්ටුවෙන් වැඩ කරන ඥාතින විදිහට කියන ප්‍රපංච සංඥා සංඛා කියලා ਸਰවඥාන්සේ තනි වචෙන් සම්බන්ධ කරනවා. ප්‍රපංච සංඥා වංගේ සංඛ්‍යාවට යනවායි කියලා. ඉතින් නැතුව ප්‍රපංච වලින් විතක්ක ගොඩනගෙන්න මේට වඩා බලවත් වන්නේ කොහොමද මේ දෙකම ඇතුළත් වන්නේ චේතනාවලටද චෛතසික වලට වැටෙන්නේ විතක්ක ප්‍රපංච වලට යනවා පස්සේ ඒ ප්‍රපංච හරහා ආය විතක්කත් ඇති කරනවා. ඒක විෂම චක්‍රයකට වැටෙනවා. නිසා මේ කියන විදිහට වැඩිය මේක ඉංග්‍රීසි දන්න කෙනෙක් නම් මේක තියෙන ලෝකයේ ඕනම කෙනෙකුට දෙන්න තියෙන concept and reality කියන පොතේ ඒ වගේ ওই සංස් තමයි ලිව්වේ කිසියම් කෙනෙක් නෑ ඒක අභියෝග කරන්න ඕනේ මන්ටම හිතන්නවත් අද ලෝකේ. ඒව හැබැයි මේ නිවනේ නිවීම දේශනා පොතේ ඒ දේශනාවලියේ ඒ concept and reality එකේ තියෙන එක විස්තර වෙනවා. මේ වගේ පුංචි සාකච්ඡාවකදී ඒක අල්ලලා දෙන්න බෑ. ඒ concept and reality කියන පොතේම ප්‍රපංච කියන වචනේ විස්තර කරන්න පිටු 32ක් ගියාට පස්සේ තමයි ගන්න මූල වචනේ සාකච්ඡා කරන්න. කියන අපි එතකම් ප්‍රපංච කියන විදිහට යමු. පස්සේ අපි විස්තර කරමු කියලා පිටු 32ක් යනවා වචනේ සාකච්ඡා කරන්න ගන්න පවා. ඇත්තම තේරවාදයේ ගොඩාක් ගිලිහිච්ච පැත්තක්. ওই ප්‍රපංච කියන නිසා මෙතන හුඟව දෙනෙක් පොත් කියවට ඒකට යන්න අමාරුයි. ඒක බොහෝ විට සංඥාව නැත්නම් සංඥාස්කන්ධය ගැන කතා කරනකොට විස්තර වෙනවා. ඒක මේ මූල මධ්‍යම කාරිකාවේ නාගාර්ජුන පාදයන් හොඳටම විශේෂණය කරලා මේ ප්‍රපංච හරහා ලෝකයක් මැවෙන හැටි. මිනිස්සු මනෝලෝකම වන හැටි බොහොම ලස්සනට විස්තර කරලා තියෙනවා. මම සක්මන් කරන විට වම දකුණු වශයෙන් මෙනෙහි කළද ටික වේලාවකින් ඒ ඔසෝනාවය ගෙනියන ගෙනියනවා තබනවා වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. එවිට එලෙස මෙනෙහි කරමි. පාදය නැත්තම අවධානය යොමු කරමින් එසේ කළද පාදක ඉදිරියෙන් කවයක් මා මට ඉදිරියට ඇදලා දැන්නේ. මා ඒ ගැන අවධානය යොමු නොකලත් එහෙම පිනිපිනි ගොස් ඒ රවුම දැලක්සේ එසවි මාවට කරමින් සයක් දැන්නේ. එහෙත් මා නොකඩවම සෝනවා ගිනියනා තබනා වශයෙන් මෙනෙහි කරමි ක්‍රමයෙන් ඒ දල නොපෙනී කවේ පමණක් මෙනෙනතුවේ එයින් පසු පරිණක භාවනාව උඩට ගියේමි බණ්ඩියාම භාවනාවට උඩට ගියේමි මේටි සිදුවේ කාය විඥාණයට වඩා චක්කු විඥානයේ බලවත් වීමක්ද නැත්නම් මනෝරූපයක්ද ඉතින් මේ වෙච්ච එක කාය විඥාන චක්කු විඥාන සම්බන්ධ කතාවක් මේකේ නෑ මොකද ඇහිච්ච එකක් නෙමෙයි තියෙන්නේ මෙව ඇත්තටම මේ මනෝ රූප චිත්ත රූප වගේක් ඉතින් මෙව මේ එක සැරයක් දැක්කට ඒක පිළිබඳව අපිට විනිශ්චය කරගන්න තරම් තොරතුරු නෑ ඒක හරි එකක් නම් අදාළ දෙයක් නම් පණිවිඩයක් දෙන්න තියෙන දෙයක් නම් නැවත නැවත එනවා එහෙම නෑනේ එක සැරයක් ආවයි කියලා මේවා දිහා එච්චරම එලවෙලව යන්න නරකයි එයා රැයට දකින දකින හීනයක් පාස අපි හීන තෝරන්න යන්නේ අදාළ වැදගත් වෙනවා කිව්වොත් විතරයි තෝරන්නේ. ඒක නම් වැදගත් වෙන ලකුණ තමයි ඒක නැවත නැවත එන එක. ඒ නිසා මේක එච්චර විස්තර කරගන්න මේ තොරතුරු මදි. තොරතුරු තිබුණත් එච්චරම අදාළ කතියක් පේන්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ බෙල්ල කඩා වැටීම ඊට තදින් පවතින විට කලියුත්තේ කුමන්ද මේක සඳහා මේ වෙන පැත්තකින් මේ ප්‍රශ්නට උත්තරේ කියනවනම් ඉස්සර තිබිලා තියෙනවා මේ දුතාංගයක් නීසජ්ජකාංගය කියලා. ඒ දුතාංගේ රකින්න කට්ටිය මේ කොන්ද බිම ගෑවුණොත් දුතාංගේ කැඩෙනවා. ඒ නිසා මුළු රාත්‍රියම ඉඳගෙන ගත කරන්නේ. ඉතින් ඉඳගෙන ගත කරනකොට ගහකට පිට දෙනවා. ඉතින් ගහකට පිට දුන්නාට මේ මේ ඉස්සරහට නැමුණොත් මේ කියන විදිහට නැමිලා පැත්තට ගියොත් අනිත් පැත්තට වෙලා නිින්දෙන් ගහ ගහේ පැත්තට දිගෑරෙන්න ඉඩ තියෙනවා. දිගෑරුණොත් දුතාංගේ කැඩෙනවා. ඒ නිසා ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා ආයෝගපට්ට කියලා එකක්. ආයෝගපට්ටි කියලා කියන්නේ උරු චක්‍රමාලයක් දාන අත කඩිච්චාම ඒ වගේ ගහේ මේ වලල්ලක් දාලා රෙදි වලින් හදලා තියෙන්නේ වලල්ල දාලා මෙතෙන්ද අහුවෙන්න තියලා තියෙනවා. ඉස්සරහට යනකොට යම් මට්ටමකට ගියාට පස්සේ බර ගන්න ඒ කොක්කට. ඒ රෙදිපට්ටේට නිසා ඉස්සරහට උනට යන්න, ඒතකොට පැත්තට යන්න, ඒතකොට වැටෙන්න. ඉතින් ආයෝගේ පට්ටේ එලිලා නතර වෙනවා. නතරලා හුඟ වෙලාවක් නිින්දේ හිටින්නේ. හැබැයි නැගිටින්නෙත් එහෙම. එතකොට කොන්ද පිට වැදීම කියන දුතාංගේ කැඩෙන්නේ නැති නිසා මේ ආයෝග පට්ට කියන එක තියෙනවා. දැන් ඒක තෝරන්න නෑ පොත්වල පාවිච්චි කරන්නේත් නෑ. ඉතින් ඒක නිසා මේ විදිහට මේ බිල්ල කඩා වැටීම තියෙනවා නම් ආයෝග පට්ටයක් හදලා දාන එකයි තියෙන්නේ. අන්න මේකේ ගැට ගන්නවා පට්ටේ. ගහලා ඉඳගෙන එල්ලෙන් ඉඳලා ඉවල ඉස්සරහට වෙනකොට ඒකට බර ගන්න කියනවා. ඒක නැත්තම් උපක්‍රමයක් කරන්න පුළුවන් මේ ස්ට්‍රේට් බෑක් chair එක වාඩි වෙලා පිටිපස්සට හේතු වෙලා. බෙල්ල ඉස්සරහට කැවෙන නිසා බෙල්ල මෙහෙම පොඩ්ඩක් හරි එමන්ත ඉස්සරහට කැවෙන. පිටිපස්සට යමෙන විදිහට තියන්න හිටපම ඇල වුණොත් පස්සට එන විදිහට පිටිපස්සෙන් ආධාරයකට තියලා කරකට යනවා. ඒ විදිහට ඇත්තට මේකට භෞතික උපක්‍රම මිසක් වෙන මේ තාක්ෂණික වශයෙන් හෝ නොවෙන්ද ක්‍රමයක් හෝ ඇත්තේ නැහැ. ඒක ඒකනට එක එක විදිහට මම කිව්වේ අර මේ ඕස්ට්‍රේලියා ගියට පස්සේ මන්ට මේ සැරේ ආරංචි වුණා. ඒ ස්වාමීන් වහන්සේ හුඟාවක් වැඩගත් ස්වාමීන් වහන්සේ 35 ගාණක්. වහන කර්මස්ථානක් දෙනවා. ඉන්ද ගත්ත ගමන් පරියන්කේ බිරිදිස්ලා ඉන්නකොට ස්වාංශි පොළොව කඩනවා. මේ ලැජ්ජාවටම සිවුරු ඇරලා තියෙනවා. මේ එක එක හේතුවක් තමයි ඒ ශාන්ති භාවනාවටමයි ප්‍රසිද්ධ. ඒ ශාන්තිගේ පුරුද්ද සුද්ධා වාඩි වෙන එකමයි. නමුත් ඒ මොනම විදියෙන්වත් නැත කරන්නේ. ඉතින් ඒකෙන් මිනිස්සුන්ට ලැබෙන ආදර්ශය හොඳ නැහැනේ. එතකොට හාමුදුරණත් ඇති වෙන්නේ ලොකු හාමුදුරණන් දන්නවා මේක ස්වභාවය කියලා. ඉතින් එතකොට මේ වගේ බරපතල දේවල් වලට පවා පෙනෙන්නේ තියෙනවා. ඒක නිසා කරන්න තියෙන්නේ මේ වගේ වෙලාවට ඒක මේ මේ තමන්ගේ දෝෂයක්වත් කෙලේශයක්වත් දඬුවම් කළ යුත්තක් නෙවෙයි. මේ ශරීරය අපිට අයිති නෑ. ඕනම වෙලාවක බලන්න බබෙක් බොක්කේ ඉනකොට අල්ප දායන වගේ තමයි හිතෙන්නේ. මිනිස්සේ ස්වභාවික මැරුණොත් ඕක තමයි කරන්නේ. ඕනම ෆොසිලයක් කරන බලන්න ස්වභාවික මරණ වෙච්ච මරණදී මිනිසයා අර බොක්කේ ඉන්න කලල රූපේ තමයි. ඕක තමයි අපිට සහැල්ලුම ස්වરૂපේ. ඉතින් මරණ වේලාවේදී අඟ වෙහෙස නිවෙන වේලාවේදී ඕකට හේතු වෙනවා. ඔය ඕකට ඇවිල්ලා තමයි නතර වෙන්නේ. අනික හැම වෙලාවෙම අපි කරන රංගපෑමක් කියලා විතරක් මතක තියාගන්න. අනික හැම වෙලාවෙම මේ අපි V shape body එක දාගෙන පුම්බගෙන අනම්මනම් කරන ඉන්නේ හැම වෙලාවෙම මේ අනුසනසේ ඔළුව තියෙන එකට නම් මම කැමති නෑ අර. මොකද ඔය තෙල් ගාන තෙල් වල වදින්නේ නෑ තීන්ත ගෑවට ඊට පස්සේ. අයිනේ හිටියට කමන්නේ හේතු වෙන්න බෑ. ඔය ඔළුව ආයෝගේ පට්ටයක් දාලා ඉස්සරහට නැමෙන්න පිටිපස්සට නැමෙන්න එපා. මේ ඒ නිසා මේ බලනවා ඊගාව කොට නැගිදී බිත්ති නැතුව හදන්න. මැද කැල්ල විතර. මැද කැල්ල විතරක් තියලා මොකද මම කතා කරන බණ කරනවා මට පැයකමාර යනවා තේරෙන්නේ නැහැ. ඒකට භාගයක් විතර නිදි. ඒ තරම්ම බණ රසවත්. ආමේන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සසත් දුකින් අත් මිදීම සඳහා තණ්හාව නැති කරගත යුතු බව ධර්මදේශනා අසහතේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයේ පහතම පහදදී අපි දවස් 20ක් මේක දැන් සාකච්ඡා කරලා තියෙනවා. ස්වකහාත ගුණය ගුණය ඒ වගේම මේ සුපටිපන්න කියන ගුණේ බුදුජානනාච කියන තෘෂ්ණාව දුරු කරන්න කියලා අපි පහුගිය ටිකේම ධර්මදේශනා 20ක් මාර්ගයෙන් මේකම සාකච්ඡා කරා. ඒ නිසා මේ මේකම නෙවෙයි හොඳම ක්‍රමේ. ඉතින් ක්‍රියාමාර්ගය කරුණාවෙන් පහදා දෙන්න දවස් 20කට කලින් ආවන ඒත් ඔක්කොටම පැහැදිලා නෑ. එනමුත් ඒව තමයි තියෙන්නේ. ඔය හිතන තරම මේ අවුරුදු කෝටි ගණක් එකසිච්ච තෘෂ්ණාව මේ කොල කෑල්ලක ලිවට පහදන්න අමාරුයි. එන තමයි උත්තරයක් දුන්නට පහදන්න අමාරුයි. මේ මලකට බැඳිච්චාම කරාඹුවක ඒව ගලවන්නේ ගින්නේ දාන්න ඕනේ වතුර දාන්න ඕනේ ගින්නේ දාන්න ඕනේ වතුර දාන්න ඕනේ මදින්න ඕනේ කොච්චර වෙලා මකන්න ඕනේ නැත්තම් වෙන්නේ අර කැටේම සවුත් වෙනවා නැත්තම් ඇමරිකාට දැසිසි ඇල්ලුවන ඩක් ගාලා යනවා ඒක කැටේම සවුත් වෙන ඉතින් ඒකත් හොඳ නැහැ ඒ නිසා ඒ ක්‍රමයක් තියෙනවා නැත්තම් මේක මේ මේ පෙත්තක් හදාගන්න පුළුවන් නම් මේ තෘෂ්ණාව නැති කරන්න තෙලක් ඉන්ජෙක්ෂන් එකක් හැබැයි ඒත් මට සැකයි ගනීද කියලා මොකද ඒ තරම් තෘෂ්ණාවට ප්‍රිය කරනවා ඔයගොල්ලෝ මේක තිබ්බත් ගන්න එකක් නැහැ. නැත්නම් ඒක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මම ආරාධනා කරලා සිටිනවා මේ රිට්‍රීට් එකේ මේ වන ප්‍රසිද්ධ වෙච්ච වෙලාවක අරගෙන අහලා බලන්න. ඒක ওই තරම්ම මේ ලේසි නේ අනිවාර්යෙන් මම දන්නවා මම දැක්කද කොහොමද කීපෙක නම් මේ දාන දෙන කෙනෙක් මේ ඔය ලියන්නේ. ඒගොල්ලෝ අහන්නේ මේ තෘෂ්ණා නැති කරන්න දානේ රුපියල් කීයක දාන දෙන්න ඕනද? ටොන් කීයක් දාන දෙන්න ඕනද? ඒ දානේ නෑ දාන දෙන්න දෙන්න තෘෂ්ණා වැඩෙනවා. ඒ කියන්නේ මේ ඉන්දියාප්පන් දාන දීලා බුරියානි පතනවනේ. ඒවනේ දාවනේ දාන කියන්නේ ඒකනේ. මේ සැරේ මම ඉන්දියාප්පන් දාන දෙනවා මට ලබනාදී බුරියානි ලැබේවා කියලා දාන දෙනකොට මෙහෙන් එකක් දෙනකොට යටින් තෘෂ්ණාව වැඩෙනවා. ඉතින් දානේ නරක නෑ නැත්තම් අපිට මේ භාවනා කරගෙන ඉන්න හම්බෙන්නේ නැහැ. නමුත් දාන දෙල විතර බෑ ඒකට සීලිය අවශ්‍යයි සමාධිය අවශ්‍යයි ප්‍රඥාව අවශ්‍යයි. ඒත් මෙතන 30ක් 40ක් මේ දවස්වල අපි එක මාස දෙකක් මාස දවස් 20ක්ම තාම මේකම තමයි පීඩිකාන. ඒ නිසා එච්චර ලේසි නෑ වැඩි. කොහොම හරි මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙච්ච කාලේ පැයකමාරක විතර කාලයක් ගත කරලා තිනවා. ඒක නිසා මම තවදුරටත් ප්‍රශ්න තියෙනවද කියලා අහන්න යන්නේ නැහැ. මොකද අපි මේ කාලතරණ හැටියට වෙන් වෙලා තියෙන කාලේ මේ ප්‍රමණ නිසා ඩිටි ටික ගත කරන කට්ටිය හතරට තව පැයකට විනාඩි 15ක 20ක පමණ කාලෙකින් හරියංග භාවනාවක් සඳහා එකතු වෙනවා. ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාව මෙතන නැවත කරනවා. ශිළු දිනාටම තෙරුවන් සරණයි.